ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ මේක අපි 12 වෙනි ධර්ම දේශනාවේ දේශනා මාලාවේ ඒ සඳහා සීලම් දෙනා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉති කෝ ආනන්ද නාම රූපච්ඡ විඥානං විඥාන පච්ඡ නාම රූපං නාම රූපච්ඡ පස්සෝ පස්සපච්ඡ වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භවෝ භව ප්‍රයත් භවපච්චයා ජාති ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛඛන්දස්ස සමුදයෝ හෝති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සම්පින්දනය කළේ ගුණ කළේ සර්වචනාංශයේ විසින් දේශනා කරන ද පාඩයක් අනුව මේ මහානිදාන සූත්‍රය සඳහන් පුරුක් ටික. ඒකෙදී නාම රූප නිසා විඥානය හට ගන්න බවත් නැමතත් ඒ විඥානය නිසාම නාම රූප හට ගන්න බවත් මේ දෙක ඉතාම ශීඝ්‍රයෙන් වටවලල්ලේ යමක් සිදු වෙනවා. ඒක පිළිබඳව මන අවබෝධයක් නැති වුනොත් ඒ වටවලල්ලේ යන පළුවක් වෙන නාම රූප නිසාම සමහරට ස්පර්ශයන් පහළ වෙන්න ඉඩ තියෙනවා. යම් ආකාරයකට ඒක ඒ විදිහට පූර්ණ සමාජිකත්වය ලැබුවොත් ස්පර්ශය අංග සම්පූර්ණ වුණොත් ඒ අනුව වේදනා තණ්හා උපාදාන භව ජාති වශයෙන් එහෙම නැත්නම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපාසා පායාස වශයෙන් අර ස්පර්ශය දිවීමට ඇතිවීමෙන් ලැබෙන ආධිනවයක් වශයෙන් සියලු දුක් කඳෙහි හටගන්න සිද්ධ වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අපි මේ දුක් කඳේ පටන් අරගෙන පසුගිය දවස් ටිකේම ක්‍රමයෙන් මේ විඥානපච්චා නාම රූපා නාම රූපච්චා විඥානං කියන ඒ දියසුලියට ඒ වටවලල්ල යාමට සංසාර වටේට ප්‍රවිෂ්ඨ වුණා. ඒ ප්‍රවිෂ්ඨ වෙනකොට අපිට මතුවෙන ප්‍රධාන ප්‍රශ්නයක් අපි දන්න මේ නාම කියන වචනයත් රූප කියන වචනයත් විඥාන කියන වචනයත් මේ කියන සමීකරණයට දාන්න බෑ. ඒ මොකද මේ අපි දන්නේ නාමවල විඥානයේ තියෙනවා. එහෙමනම් ඒ නාම රූප සහිත විඥාන සහිත නාම රූප වලින් නැත්නම් විඥානයක් පත්‍ය කරන්නේ කොහොමද නැත්නම් විඥාණයට පසුබිම සකස් කරන්නේ කොහොමද? එතකොට මේ විඥානයේ විසින් නාම රූප ප්‍රසූත කරනකොට විඥානය විසින් තවත් විඥානයක් ප්‍රසූත කරනවා. එහෙම නැත්නම් විඥානපච්ච නාම රූපං වෙන්නේ කොහොමද? ආන්න ඔය ප්‍රශ්නේ අර සම්ප්‍රදාන කුලව ඒකී ක්‍රමයට තර්කානුකූලව එහෙම නැත්නම් ආවි විපස්සනාවට හිතාන යනකොට අනිවාර්යයෙන්ම ඇතිවෙන ප්‍රශ්නයක් ආපු නැති එක තමයි ආවේ නැත්නම් තමයි පුදුම වෙන්න ඕනේ ඒක මේ සාමාන්‍ය විශේෂ දැනුම තියෙන ඕනම කෙනෙකුට මතුවෙන ප්‍රශ්නයක්. ඉතින් නමුත් අපි මහනිදාන සූත්‍රයෙන් ගත්ත මේ ගැම්මෙන් අපි ඩිංගිත්තක් පරණ පුරුදු ද්වාදශාකාර පටිච්චසමුප්පාදයට ගියොත් මේ විඥානිත ඉසారති තියෙන්නේ සංස්කාර. එතකොට සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම රූපං කියන එක අපේ කටපාඩම් කරලා ඔහුරු දෙයි. එතකොටත් සංඛාරපච්චා විඥානං කියනකොට සංස්කාරය කියලා කියන්නේ විඥානයාගේම දරුවෙක්. විඥානය කියලා කියන්නේ හිතනම් සංස්කාර කියලා කියන්නේ වේදනා සංඥා චෛසික දෙක ඇර ඊටු චෛසික පොදියට. එතකොට ඒ චෛසික පොදියකට විඥානය ප්‍රසූත කරන්න පුළුවන්. එතකොට ඒ විඥාණයට නැවත නාම රූප මාර්ගයෙන් නැත්නම් විඥානය ප්‍රසූත කරන මේ ප්‍රත්‍ය කරගෙන පහළ වෙන නාම රූපවල නැවත විඥානයක් තියෙනවා විඥානය යමි බවාගේ කැඩි කැඩි යන්න පුළුවන් එකක්. ඉතින් ඒ නිසා මෙතනදී පේනවා අපි දන්න සුපුරුදු ඒ රේඛීය සමීකරණ දිගේ ගියොත් අපි භාෂා ව්‍යාකරණයට අහු වෙනවා. නිරුක්ති පද වලට අහු වෙලා අපිට අපේ ප්‍රත්‍යක්ෂය මේ චින්තාමය ඥානත් එක්ක එහෙම නැත්නම් සුත්‍රමය ඥානත් එක්ක ගලපන්න බෑ. ඉතින් මේක මෙතනදී බොහොම ප්‍රශ්න කර ස්වරූපයෙන් ප්‍රසිද්ධ මතුණාට මේ මේ දේශනාවේ ඕනම තරම් ගත්තොත් ඒ වගේ පුදුමාකාර පරස්පර විරෝධී ගතියක් තියෙනවා අයුනිසමංස්කාරයෙන් බැලුවොත්. ඒ නිසා අත්තානමේව පටමං පටිච්චග්ගය නිවාරය කියලා සරුවචනයේ සමහර වෙලාවට ආත්මය ගැන වග බලා ගනින් අනුන් ගැන පස්සේ වග බලා ගනින් කියනවා. ඊට පස්සේ කියනවා ආත්මයක් නැහැ කියලා. ඒක පැත්තේ කියනවා උඹ ඉස්ලාම් උඹ වැඩක් බලා ගනින් කියනකොට ආත්මය කියන වචනේ පාවිච්චි කරනවා. අත්තානමේව පටමං පටිච්චග්ගය නිවාරය. ඒක පරිසම් කරගන්න අත්දත්තම් පරත්තේන බහුනාපින හාපේ අනුන්ගේ වැඩ ගැන අනවශ්‍ය විදියට ව්‍යාවෘත වීමෙන් ස්වార్థය හානි කරගන්න එපා. අත අත ගත්තන් කියලා ඒකත් ආත්මය පාවිච්චි කරනවා. අනිත් පැත්තෙන් කියනවා ආත්මයක් නැහැ කියලා. ඉතින් ඒ නිසා මේ වගේ තැන් වලට ගියාම ඔය සමාජලාවට බුද්ධ ධර්ම විරුද්ධව නැත්නම් ඒක අඩුපාඩු හොයන කට්ටියට පුදුමාකාර මේ පහර දීම සඳහා කරුණු දිනනවා. ඒකෙන් පේන්න තියෙන්නේ මේගොල්ලෝ පොතේ කුරාලයි කියලා. මේගොල්ලෝ තම වතුරට බැහැලා පීනන්න පටන් ගත්ත කට්ටිය නෙවෙයි. වතුරට බැහැලා පීනනකොට නිවන වචනේ නිර්වචනය කරන්න බෑ. ඒක ප්‍රත්‍යක්ෂ අත්‍යවශ්‍යයි. ඒ නිසා මානිදාන සූත්‍රයේ වෙනමම පුරුකක් පරිවැක් විදිහට සඳහන් නොවුනට විඥානයේ තියෙන සංස්කාර ගැන කතා කරනකොට ඔය නාම රූපච්ච විඥාන විඥානපච්ච නාම රූපං කියන එකේ තියෙන ප්‍රශ්නේම සංකාරපච්ච විඥානං කියනකොට ඇති වෙනවා. ඉතින් ඒක විග්‍රහ කිරීම සඳහා ඔය විසුද්ධි මාර්ග ආධික්‍රම පොත්වල සම්ප්‍රදාන කූලව පෙන්ලා දෙනවා. මෙතන විඥාණය සංස්කාර වශයෙන් ගණන් ගන්නයේ චෛසික පොදියේ ගුණුවේ සමූහයේ කලාපයේ ප්‍රධානම චෛසිකය තමයි චේතනාව. ඒ චේතනා චෛසිකය විඥානේ පහළ වීමට පාවඩෙල්ල දෙනවා. වෙන විදිහකට කියනවා නම් අපේ ජීවිතයේ නැත්නම් භාවනාවේදී එදිනදා කටයුතුකදී හෝ අපිට විකල්ප රාශියක් ඉදිරිපත් වෙනකොට ඇඟටම නොදැනි චේතනාව ඉස්සරහට ගිහිල්ලා එයාට වැඩියෙන්ම ඕජාව සපේන එයාට වැඩියෙන්ම කෙලෙස් උපදවා ගන්න පුළුවන් නැත්නම් මේ විඤ්ඤා මේ සංස්කාර කලපුරුද්දට දකපුරුද්දට අහපුරුද්දට වහාම මේ තමන් කැමති මේකයි විඥානය ගැට ගන්නවා. ගැට ගහපු ගමන් විඥානේ ඒකේ කොච්චර ඇලි බැඳී ගන්නවද කියනවනම් ඒ නිසා කොච්චරක් විකල්ප අතහැරෙනවද කියලා කියන එකත් ඒ වගේම කොච්චර වේගෙන් මේ අල්ලගත්ත එක අල්ල බදා ගන්නවද කියන එකවත් දැනගන්න බැරි තරම් ඉක්මනට අරකට වහ වැටුණාන් පස්සේ ඒ සංස්කාර වල ක්‍රියාවලිය සංස්කාර මේ විඥානයක විදිහට කියන නොමකට යොමු වීම වැරද්දක් විදිහට පේන්නේ නැහැ. අපිට පේන්නේ විඥානය ඒ වෙලාවේ පෙරක දෝරුකමක් කරා මැදිහත් වීමක් කපකමක් කරා වැඩියෙන්ම තණ්හාව උපදින වැඩියෙන්ම මානෙ උපදින වැඩියෙන්ම දික්ක උපදින විකල්පය තෝරලා ඒකට විඥාණය යොමු කරනවා. ඒ නිසා ඒ විඥාණය සංස්කාර විසින් මෙහෙවන ලදුව පහළ වුණාන විඥානයක් ඒක ඒකාන්තයෙන්ම සියල්ල අවබෝධය දෙන්නේ නැහැ. සියල්ල අවබෝධය වෙනුවට වැඩියම තණ්හා, වැඩියම මානෙ, වැඩියම ditthිය ඇති කරන දෙයට විඥාණය සම්බන්ධ කරන්නේ. ඒක නිසා අපිට ආත්පසින් එළඹිලා තියෙන සියලුම විකල්පයන් දැක දැන ගැනීමට විඥානයේ තියෙන අවස්ථාව සංස්කාර විසින් පැහැරගෙන වඩාම කෙලෙස් උපදවන දේට යොමු කරන ගතිය නිසා ਸਰවඥාන්සේ සබ්බේ සංඛාරා දුක්ඛා කියන නම පාවිච්චි කරලා තියෙනවා. නමුත් අපිට පේන්නේ ඒ විදිහට අපිට මනාපාකාරයට කෙලස් ගොඩක් බෙදා ගැනීමට පුළුවන් හැකියාව සංස්කාර මානවයිති වාසිකමක් වගේ. ඉතින් අපි මරණකම් නඟලනවා මේ සංස්කාරවල අයිතින් තහවුරු කරලා දෙන්න. සංස්කාරවල සමාජිකත්වය ස්ථිර කරලා දෙන්න. නමුත් සංස්කාර කරන්නේ මොකද්ද? ඍෂිසේ, නිසිසේ, තණ්හාමාන දිට්ටි වැඩියම ඕජාව ගලන, වැඩියම කෙලස් උපදවන දෙයට කපුකම කරලා දෙනවා විඥානයත් එක්ක. මේ නිසා කිසිම කෙනෙකුට සදාචාරගත වෙන්න බෑ. සදාචාර භාවයේ කිසිම ඉඩක් නැහැ සංස්කාර තියෙන තාක්කල්. වෙන විදිහකට කියනවා නම් අර භෞතික ලෝකේ සමාජික ආගයන් ආඩම්බරයන් තියෙන ලෝකේ අපි සදාචාර වුණාට හීන ලෝකෙදී අපි සදාචාර නැහැ. හීන ලෝකෙදී සංස්කාර මනා විදිහට කටයුතු කරනවා කිසි තීකට වග වෙන්නේ නොසන්ඩාලකම් නොපනත්කම් තරන්න වෙන දේවල් අනන්තව සිද්ධ වෙනවා. මේ සංස්කාර පෝෂණ ලබන්නේ අවිද්‍යාවයි. අවිද්‍යාවෙන් ලබන පෝෂණය අනුවයි සංස්කාර විඥානේ මෙහෙවන්නේ. එතකොට සංස්කාර ස්කන්ධය විඥානේ නැද්ද? එතකොට සංස්කාර ස්කන්ධය සංස්කාර කියලා කියන්නේ චෛතසික නම් විඥානයේ කලින් තියෙන සංස්කාර ඒ චෛතසිකයක්. විඥානපත්‍යයිසික නාම රූපවල තියෙන නාමස්කන්ධයේ ඒ චෛතසික ටිකක් තියෙන්නේ මේක හරියට තේරුම් ගන්න නම් එතකොට ඒ දෙකේදීම විඥාණයෙන් තොරව ඒ චෛතසික වල පැවැත්මක් එහෙම නැත්නම් ස්වාධීනව ගත කිරීමක් ගැන ලේස මාත්‍රයක් ඉතුරු වෙනවා හොයාගන්න වෙනවා ඉතින් ඒක ගැන සාකච්ඡා කරලා බැලුවොත් ඒ ඇබ්බැහි පුරුදු අනුව අපි සමහර විටක දේවල් කරනවා හිත දන්නේ නැහැ ස්නායු විද්‍යාවනෝ කිව්වොත් මොළයටම යන්නේ අතරමඟ තියෙන ගැන්ග්ලියම් හරහා යම් යම් ප්‍රතික්‍රියාවල් සිද්ධ වෙනවා ඒව මොළයටම වාර්තා වෙන්නේ නැහැ. ඒව විමධ්‍යගත කරපු පාලන තන්ත්‍රවලදී ඒ නිකම් ප්‍රාදේශීය සභාවල් වල වගේ ගන්න තීන්දුව ඒ මොළයට වාර්තා වෙන්නේ ඒ නිසා මනසේ පූර්ණ සහභාගීත්වයක් නැතුව අතන අතන මෙතන මෙතන ඒ ගැන්ග්ලියම් හරහා පුංචි පුංචි චක්‍ර කරකවෙනවා. ඒක ගොඩාක් වෙලාවට සිද්ධ වෙන්නේ ওই විදිහට. හැබැයිට ගියාට පස්සේ ඒ නිසා සරුවචනාංශේ පාවිච්චි කරනවා අසම්පජාන මනෝ සංස්කාර කියලා જાතියක් තියෙනවා කිය. මනස නොදන්න මනස කරන වැඩ වගේක් තියෙනවා. අපි නිකන් ඉනොඩ හිතනවා. ඒ හිතන දේවල් කිසිසේත්ම සල්සම් කරලා වාඩි වෙච්ච දේවල් නෙවෙයි. ඒක අසම්පජාඤ්ඤව සිද්ධ වෙනවා හැබැයි ආරහා. ඒ වගේම කතා කරන්න ගියාම යම් යම් වචන පනිනවා අසම්පජඤ්ඤව වචී සංස්කාර ආහාර අඩු ගන්න එක. එහෙම නැත්නම් වෙන මේක කිව්වනම් හොඳයි කියලා විතක්ක ਵਿਚාර මට්ටමට පැනනා වෙනවා. ඒ වගේම අසම්පජඤ්ඤව කාය සංස්කාර ඇති වෙනවා. අපිට හිතා ගන්න බෑ එක එක වෙලාවල් වලට අතපය වැඩ කරන්න පටන් අර ගන්නවා. අපි දන්නේම නැතුව නිකන් හීනෙන් නිින්දෙදී අතපය වැඩ කරනවා වගේ. ඉතින් ඒ නිසා මේ සංස්කාරවල පෙනේලා විඥානයේ පූර්ණ අනුමැතිය ඇතිව අසන සහිතව කරන වැඩ වගේකුත් යනවා. හැබැයි විඥාණයට නොකිය විඥාණයට හොරෙන් පුරුත්තර කරන වැඩ වගේකුත් යනවා. ඉතින් අන්න ඒ වැඩවල ගැන කතා කරනකොට බටහිර මානසික විද්‍යාව තාම වනුගාන යුගයකටත් ඇවිල්ලා නැහැ. හිත කියන එක මොකද්ද කියලා දැනගන්න ධනගාන වනුගාන යුගයකටත් ඇවිල්ලා නැහැ. මොකද ඒගොල්ලෝ දන්නේ අර තර්කානුකූලව කල්පනා කරලා මේ හිතලා කරන දේවල්. නමුත් සියලු මානසික රෝගීන්ට හේතුව වළනකොට භීතිකාවක් එහෙම නැත්නම් ද්වේෂයක් වැඩ කරන්නේ. ඒ හැම ද්වේෂයක්ම වංචනික වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා මේ මානසික විද්‍යාවේ පියාවසෙන් හිටපු ඒ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් එයා කිව්වා මේ ලොකුනාට පස්සේ අසහනයටපත් වෙන තරුණ තරුණියන්ට ඒ අසහනයට හේතුව ඒ ජීවිත යුගයේදීම වෙච්චව නෙමෙයි ළමා කාලේ වෙන මේ මානසික පීඩාවල් නිසායි කිය. ඊට පස්සේ යා හොයාගත්තා ඒ මෝහන නිද්‍රාවෙන් මුලට ගෙනියලා ඒ මේ වැඩි වියටපත් වුණාට පස්සේ මැදි වියටපත් වුණාට පස්සේ ඇති වෙන මේ විකෘති වලට හේතුව මැදි වියේදී වැඩි වියේදී නෙවෙයි ඇති වෙලා තියෙන්නේ මුලදී කියලා. ඒකට ගිහිල්ලා ඒක පැටලුම් ඇරියට පස්සේ ලෙඩ තනියෙ පේනවායි කියලා. ඊට පස්සේ බෞද්ධ අපේ කට්ටිය මේ මොහොන නිද්‍රාව දාලා ගිය ආත්මෙට ගියා. ආයෙත් පස්සේ වෙනමම කතාවක්. එතකොට පුනරුත්පත්තියට අවු වෙන්න පටන් ගත්තා. ඒකට බටහිර ලෝකේ කිව්වා ඒව නිකන් গুপ্ত විද්‍යාවල් ඕව ගණන් ගන්න බෑ. ඒව නිකන් මේ මිනිස්සුෝ මේ මනෝ විකාරයට පත් වෙලා කරන දේවල් කියලා. කෙසේ නමුත් තේරෙන්න පටන් ගත්තා මේ දැනට අපි මේ කරන කායික වාචසික මානසික ක්‍රියා සියල්ලම විඥාණයෙන් අනුමත වෙච්ච බව නෙවෙයි. මොනවදෝ වගේක් යනවා. ඉතින් එතකොට සදාචාරය කියන વિષය ගැන කතා කරනකොට සදාචාරයේට කවදාකවත් පුරුද්දට ඇති වෙන දේවල් හික්මවන්න බෑ. සදාචාරයට පුළුවන් වෙන්නේ විඥානය හරහා කෙරෙන කායික මානසික චෛසික ක්‍රියා විතරයි. අනිත්‍යව සිද්ධ වෙන්නේ ප්‍රාදේශීය සභාවල් වලින්. ඉතින් අන්තිම රජයට බෑයිව පාලනය කරගන්න. ඉතින් ඒ නිසා සර්වචන්නාංශයේ තියෙන මේ විශිෂ්ටත්වය තමයි සරුවච්චන් වහන්සේ ඒ භාවනා කරන්නට අපි කියමු යෝගාවචරයට කියලා. යෝගාවචරයට දෙන වගකීම තමයි සම්පජඤ්ඤව සිදුවෙන කායික ක්‍රියා සම්පජඤ්ඤව සිදුවෙන වාචසික ක්‍රියා සීලයට ලක් කරන්නයි කියලා. සීලෙන් හිටවන්නේ කියලා. ඔබ දැන දැන දක දක කරන දේවල් තමයි සීලෙන් හිටවන්න පුළුවන්. ඒ නිසා සතුන් මැරීම ගත්තොත් සතෙක් බව දැනීම මරණ අකුසලය එහෙම නැත්නම් කර්මපතයක් වීමේ පහින් එකක්. ඒ සතෙක් බව දන්නේ නැත්නම් ඒකට මේ සක්‍රීය ප්‍රයත්නයක් යොදේ නැත්නම් අකුසල කර්මයේ අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. හොරකමක් කරනකොට ඒ සඳහා චේතනාව ඒ කියන්නේ සචේතනිකව ඒ වැඩේ කෙරුවේ නැත්නම් ඒක හොරකමක් වෙන්නේ නැහැ. කාම මිත්‍යාචාරයේ බොරු මත්පැන් බීම ආදී හැම දෙයකම සර්වඥාන්ස මේ විඥානය යොදවලා තියෙනවා හිතම හිතාමතා කරන ගතිය ඒකට අපි යෝගාවචර වශයෙන් තේරුම් ගන්න ඕනේ අපි සීලයට සදාචාරයට ලක් වෙන්නේ සම්පජානව සිට වෙන කාය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාර පමණයි නමුත් ඒ දේවල් වලට ගොඩක් වැඩියෙන් තමාට මේ සම්පජඤ්ඤව සිදුවෙන දන දන දක දක සිදුවෙනට වඩා ගොඩාක් යට දෙනවා අසම්පජඤ්ඤව සිටි වෙන දේවල් ඒක පෙන්නාන්නේ අයිස් කැල්ලක් වතුරට දාපුවාම මතු වෙන කොටස 10න් 1යි යට යන කොටස 10න් 9යි මතු වෙන කොටස තමයි සම්පජඤ්ඤව සිදු කරන කායික වාචික මානසික ක්‍රියා ඒක කෙනෙකුට පේනවා ඉතින් උඹ මේ වැඩේ කරයි කියලා නමුත් ඒ වැඩේ කරන මිනිහා භවනා යෝගියෙක් නම් තමන් කරන දේට වග වෙනවා නම් එයාට පේනවා මට කන්ට්‍රෝල් කරන්න පුළුවන් පාලනය කරන්න පුළුවන් විනයනය කරන්න පුළුවන් හික්මීම කරන්න පුළුවන් වෙන්නේ අර හිතාමතා කරන කායික වාචික මානසික ක්‍රියා පමණයි නමුත් යටින් යනවා 90ක් අපි දන්නේ නැතුව අපේ தත්ත්වයට ගැලපෙන්නේ සමහර අපිට වැඩි බොහොම උසස් ගුණ. ඉතින් අන්තිම පහ තුච්ච ගුණ වර්ගයක් තියෙනවා. මේ ටික සදාචාරයට ලක් කරන්න බෑ. ඉතින් ඒක නිසා සරුවච්චන් වහන්සේ මේ ආනාපාන සති සූත්‍රය වගේ ගන්නකොට ඉස්සල්ලාම කියනවා ආස්වාස ප්‍රස්වාසය හිතාමතා ගන්න එක කරන්න එපා. ඒක හික්මූපක්. ඒක ඔබේ හික්මීමේ කොටසක්. ආස්වාස ප්‍රස්වාසය ආයාසයෙන් හුස්ම ගන්න එපා. ආයාසයෙන් හුස්ම ගත්තොත් ඒක මේ සංස්කාර වල ලොකු කැළඹිල්ලක් වෙනවා. ඉබේ වෙන හුස්ම ඇවිල්ලා නතර කරපන් කියලා. ඉබේන හුස්ම නතර කරාට පස්සේ පස්සම්බයං කාය සංකාරං කියලා කාය සංස්කාරවල දැක දැන ගන්න පුළුවන් වෙනකොට ඉකී යක නටන්න පටන් ගන්නවා. ඔළුව නලියනවා, ගැස් වෙනවා, රත් වෙනවා, යහට කරනවා, මෙහාට දානවා. දැන් යෝගාවචරයට ප්‍රශ්නයක් මතුවෙනවා මේක මගේ තීලේ කැඩිලාද, සතිය කැඩිලාද, මේ මොන මගුලද? දැන් මේ ඕල්මන් වෙන්න පටන් ගන්නවා. ඔන්න තීරණ පටන් අර ගන්නවා සම්පජඤ්ඤව වැඩ වගේක් යනවා. ඔය වැඩ ටික කොයි වෙලාවෙත් තියෙනවා. අර සම්පජඤ්ඤව කරන කටයුතු වලින් ඕලාරිකකම නිසා, ඝන බහලකම නිසා මේ නැලවිල්ල පේන්නේ. ආ නීතිරි අයින් කරවම යටින් පේන්න පටන් ගන්නවා බබා නිකන් නෑ බබා දඟලනවා. නියාගත්ත බබෙක් වගේ මේක තිබ්බට තියෙන්නේ. ඉතින් මේක පුරුත්ජනය මම කියාගෙන මගේ කියාගෙන මේකට කනගාටු වෙනවා මම නැත කරන්නේ කොහොමද කියලා අහනවා අයියෝ මට කවදාවත් බහනා කරන්න බැරි වෙයි කියලා පශ්චාත්තාප වෙනවා බුදුරජාණන්සේ කියනවා මේ අනුන්ගේ දරුවන්ට උපන්න සාතික ලියන්න එපා මේක උඹ නෙවෙයි මේක උඹේ නෙවෙයි මේක උඹේ ආත්මේ නෙවෙයික නෑ කියපන් කියලා කොච්චර කිව්වත් යෝගාචරෝ ඉතින් එහෙම නෑ කියලා බුදුන් මගේ හතනේ දඟලුවේ ඉතින් මගේ නම් සීල කැඩිලාද එන්ද මට මේ සමාධිය කැඩලාද මට සතිය කැඩලාද ඇයි එහෙම වෙන්නේ කියලා අහනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒ සම්පජඤ්ඤවලදී වෙන ක්‍රියා ප්‍රයෝගයෙන් දකදන දන දන සියුම් කරාට පස්සේ මේ සිදුවෙන දේවල් සයන්කතන්ද පරංකතන්ද සයන්පතං සරංකතං පරංකතං කියන දෙකමද නැත්නම් අදිච්ච සමුප්පන්නද කියලා ඇහුවොත් ඒක මා විශ්ින් කරන ලද්දද කිව්වොත් දක්ෂ යෝගාවචර කියන පැහැදිලිවම නැහැ මොකද මගේ චේතනාවක් නැහැ. ඒක ළඟ ඉන්න මිනිහ අතින් ඇද්දද? එහෙමත් කරන වෙලාවල් තියෙනවා යෝගාවචරෙන්ද කැම කන්න වෙලාව හරි කියලා අතින් අතින් වෙලා උරුස් තියෙනවා. මේක බලනකොට ඒකත් නෙවෙයි. සයන්ගතම් පරංගතම් දෙකමත් නෙවෙයි. හැබැයි හැමෝටම එක විදියට නලියන්නේත් නෑ අදිච්ච සමුප්පන්නත් නෑ මොනවදෝ හේතු වගේක් යටින් තියෙනවා. අර සම්පජඤ්ඤව සිදුවෙන ක්‍රියා සම්පජඤ්ඤව වෙනවා කියන ඒ tire අයින් කරාට පස්සේ ඇතුලේ තියෙන සියුම් තිරයක් අසම්පජඤ්ඤ කාය සංස්කාර වගේක්. ඉතින් මේක අනිච්ඡං සංකතං පටිච්ච සමුප්පන්නං කය ධම්මං වය ධම්මං කියලා බුදුරජාණන්සේ කියනවා මේක උඹට මොන જાති කරව පාන්නේ කරන්න බෑ. අනිච්ඡං තරුණයාට සිද්ධ වෙනවා බාලයාට සිද්ධ වෙනවා වැඩිමාලට සිද්ධ වෙනවා නාකි වුණාට පස්සේ හිතන්නේ මේ අන්තපාගමාරු කියලා අතපය වේවුලන්න පටන් ගන්නකොට හිතනවා මේ මේ දුර්වලකම නිසා එනසම් පොඩි දරුවෝ නිින්දදී වෙනකොට කියනවා ගිය ආත්මේ අම්ම ඇවිල්ලා කතා කරනවා සුරංගනාවන් ඇවිල්ලා නාලය නාලයන්කොට බබා ඉනා වෙනවා ඒක දැන් මේ ගල් ඉලන්දාරින්න වෙනකොට මොකද වෙන්නේ gediya පිටින් ඉන්න ළමයි කියන්න භාවනා කරනකොට මේ වෙනකොට මොකද වෙන්නේ? සයන් කතන් කීයද? මොකද ඒගොල්ලෝ කැමැතිද ඒක වෙනවද? පරං කතන් කීයද? මේ තනියම Taman ගිට වෙලා භාවනා කරද්දී. සයන් කතන් පරං කතන් දෙකමත් නැහැ. අදිච්ච සමුප්පන්නයි කියන්න බෑ. හේතුවක් තියෙනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ සම්පජාන මේ මේ සංස්කාර ගැන කතා කරනකොට දැනගෙන සිදුවෙන සංස්කාර වර්ග තියෙනවා නොදැන වෙන සංස්කාර වර්ගයක් තියෙනවා මේ භාවනා කරනකොට එන උණු වෙන රත් වෙන දඟලන අලියන ගති විඥානීය සාධකේ ලබාගෙනද කරන්නේ එහෙම නැත්නම් විඥාන නැතුව ඇබ්බැහියට ඌරුවට ෘචි අරුචියට විඥාන මේ සංස්කාර තනියම උලූසනවාද කියන ප්‍රශ්නේ අපිට නැත්නම් මෙහෙම කියලා මේක උනාට පස්සේද දැනගන්නේ වෙන්නේ ඉස්සලා දැනගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා වෙන්නේ ඉස්සලා දැනගන්න පුළුවන් තියෙන ක්‍රමයක් නෝ ඔන්න විඥානයේ හරහා සිද්ධ වෙන්නේ උනාට පස්සේ දැනගත්තා නම් එහෙනම් මේ සංස්කාරය ඉස්සර වෙලා ගියාට පස්සේ විඥානය කියලා මොන කරන තමන්ගේ දරුවෝ වැරද්දක් කරපුවම අම්මා ගිහිල්ලා ඒ දරුවන්ගේ නෑ නෑ මගේ දරුවා එහෙම කරේ නෑ කියලා අර ඒ ඒක ආරසා කරන්න හදනකොට විඥානෙ පිටිපස්සේ ගිහිල්ලා බංකොලොත් වෙච්ච දෙයට වන්දික වෙනවා වගේ වැඩක් මෙතන සිද්ධ වෙන්නේ. මේක දිහා බලනකොට පේනවා බුදුචාන් වහන්සේ සඳහන් කරන මේ සතුම් මැරීම හොරකම් කිරීම කාම මිත්‍යාචාරය ආදී කාය දුස්චරිත අනිත්‍යක් දුකක් අනාත්මයක් වෙන දෙනවට වඩා ඒව ඉක්මවාගෙන භාවනාවේ යම් කිසි සියුම් තැන ගියාට පස්සේ කයෙන් සිදුවෙන අනිකුත් බොහෝ දේවල් දිහා බලනකොට අර හිතාමතා කරන දේවලට වැඩිය මේව අනිත්‍යයි. ඒක වෙනස් වෙන තුලයි. Tamange පාන්නේ යටතේ කරන්නම බෑ. ඒක දුක් දෙන සුළුයි මේ ශරීරය තුල මොකාද වැඩ කරන්නේ. මේ කාගේ න්‍යායපත්‍යද මේ දඟලන්නේ. හොයන්න බෑ. ඒක නිසා භාවනා කර කර යන්න යන්න ඒ අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ අනාත්මත්වයේ තේරෙනකොට නොදන්න කෙනා හිතන්නේ මේ දේ උනේ සතිය මධිකම නිසා සමාධිය මධිකම නිසා සීල දෝෂයක් නිසා irtune දෝෂයක් නිසා එතන මගේ ගුරුවරයාට කමටහන් දීපො නැති නිසායි කියලා අර සේරම තමන්ගේ මල්ලේ දාගන්න මල්ලේ දාගෙන තින්ත වෙනවා මේක තමයි පුතඥයන්ගෙන මූලික අයිතිවාසිකම ආ කියන්නේ නයිරේ ඔක්කොම ඔඩොක් වේලාගෙන ඒකක් ඇවා මේකක් ඇවා කියලා නටනවා ඉතින් බුදුරජාණන්සේ කියනවා මේක කොටු කරපාන සංස්කාර සකස් හිතාමතා කරන දේවල් සීලේ නාමයෙන් පොඩ නතර කරනවා කරන්න පුළුවන් වට නෙමෙයි අඩු කරපාන අඩු කරලා කරලා කරලා මේ කයේ තියෙන අන්තිම හොල්මන තමයි ප්‍රාණයාමේ ආස්වාස් පස්වාස් දෙක. කය උණුසුම පාත්තන්දී ඒක දිහා බලන්න ඉබම මම ඔබට සාධික වෙන්නම් කලබල කරන්න දිරියොත් ඔයත් නතර වෙනවා. දැන් මොකද වෙන්නේ බලපන්. අන්න පටන් අර ගන්නවා. tire යහපැත්තේ සිද්ධ වෙන දේවල් ටික දකින්න. මේ දේවල් දකින්නට කී දෙනෙක් එහෙම නැත්නම් අපි කො 100ට කීයක් භවණ අතල්ලා යනවද? 100ට කී දෙනෙක් මෙතන කමඨාන් සුද්ධ කිරීමේ ප්‍රශ්නයක් මතු කරන භාවනා පිළිබඳ වැරදි මත ගන්නවද? කොච්චර දියුණුනාට පස්සේද කොච්චර භාවනාවෙන් හිත හදාගත්තට පස්සේද කියන්න පුළුවන් වෙන්නේ මේවා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා. ඒක කරන්වත් පුරුදු වෙන්නත් අපි කොච්චර අත්තරද රාශියක් කරාද යන්නේ. නමුත් ඊට පොඩ්ඩක් එහාට මම ගෙනියන්න කැමති සාකච්ඡාව. දැන් අපි මේ විදිහට කාය සංස්කාරකේ සංසිඳි වුණාට පස්සේ පීටි පරිසංවේදී සුඛ පරිසංවේදී කියන අවස්ථා දෙක හම්බ වෙනවා ඒ අර කාය සංස්කාර සංසිඳ වීමේ අසංස්කාරික සසංකාරික දෙකම සංසිඳ වීමේ ප්‍රයත්නයේ දෙන තෑග්ගක් වශයෙන් ආමෙන් එක තියාගන්නේ කියලා ප්‍රීති ටිකක් හම්බ වෙනවා සුඛී ටිකකුත් හම්බ වෙනවා මේ දෙක අල්ලගත්තොත් ඒ යෝගාවචරය අමාරු වැටෙනවා. නමුත් මේ දෙක ඇල්ලුවේ නැත්තම් චිත්ත සංකාර පරිසංවේදී කියලා 아무තු තැනකට යනවා යෝගාවචරය. මේක අටුවාචාරින් වහන්සේ පෙන්නන්නේ චතුත්ථ ධාන සමාධිය නැත්තම් මේ උපේක්ෂාව කියලා. නමුත් සුඛ විපස්සකයටත් මෙතෙන් යන්න පුළුවන්. එතෙන් ගියාට පස්සේ යෝගාචර තියෙනවා තන්නේ කර භාවනාවේ තියෙන හිත විතරයි රූප ධර්ම පේන්නේ නැහැ. කය දැනෙන්නෙත් නැහැ. සම්පූර්ණ හිත් තැනකට ගියා වගේ පේනවා මනෝබුබ්බංගමයි ධර්මයේ මනෝසෙට්ටයි මනෝමයයි. අන්න එතින් ගියාට පස්සේ කවදාකවත් නැති විදිහේ මේ චිත්ත සංස්කාර අමෝතු සංඥාවල් වගේක් එන්න පටන් ගන්නවා අමෝතු වේදනා වගේක් එන්න පටන් ගන්නවා මේ දෙකම යෝගාවචරය දකින්නේ මනෝරූප නැත්තම් හිතවිලි එහෙම නැත්නම් සමහරට ගන්ධ රස දැනෙන ඇත්තොත් කලාතුරකින් හම්බ වෙනවා. භවනා කරන යනකොට ඒ සමහරුන්ට අමනුෂ්‍ය ගඳ දැනෙනවා. සමහරට පිච්ච මාසෝඳ දැනෙනවා. নানা ආකාර දේවල් එන්න පටන් ගන්නවා. එව්වත් අසංස්කාරික චිත්ත සංඛාර. ඒ අසංකාරික චිත්ත සංඛාර එන්න පටන් ගත්තට පස්සේ යෝගාවචරය සම්පූර්ණ මෙතෙන්දි මම වරහන් ඇතුලේ කැලලක් දානවා නිවන සඳහා නෙවෙයි නම් භාවනා කරන්න ඔය එන හැම එකක්ම අල්ලගෙන සැලසුම් කරනවා මට පෙර විසූ කඳ පිළිවෙත පහළ වුණා මට ඉස්සර සංඥා එන්න පටන් ගත්තා ගියාත්ම වේදනා එන්න පටන් ගත්තා රූප පේන්න පටන් ගත්තා කියලා අර සේරම අල්ලනවා එහෙම නැත්නම් මට ඉස්සරහට වෙන්න තියෙන දේවල් කියලා එහෙම නැත්නම් මගේ කිට්ටුවන්ට නෑයට මෙන්න මේ දේ වෙන්න තියනවා කියලා අසවල් තන තව චුට්ටකින් මේක වෙනවයි කියලා ඔය ටෙලිපැතික් සිස්ටම් එහෙම නැත්නම් ඔය දිබ්බ චක්කු කියා ගන්න දේවල් දිබ්බ සෝත කියා ගන්න දේවල් කෑලි එන්න පටන් ගන්නවා ආපු ගමන් මේ අයිතන දැන් නම් වැඩි හරි කවදාකවත් අමරදත්තර තම්බෙච්ච නැත්තරම් ඕන දැන් ඔක්කොම බාධා ඉවරයි දැන් මට හරියගේ හිත කියවන්න පුළුවන් අසවල් දේ වෙන දැන කලින් කියන්න පුළුවන් කියලා මේව ඇල්ලුවොත් වෙන්නේ මොකද්ද ඒ එන දේවල් සයන්කතං කියලා ඇල්ලුවා වෙනවා. මේ මම මවිෂින් භාවනාවෙන් උපයා කරන ලද අති උත්තම ශ්‍රේෂ්ඨ අභිඥාවල් කියලා අල්ලනවා. අන්‍යාගම කියන්නේ මේක දෙය දුන්නයි කියලා අල්ලනවා. මේ තමයි දෙයයන් වහන්සේගේ ඉන්න බවට සාක්ෂිය මේ මම හොඳට ඕම දැක්කා. මේ ਸਰබලධාරී දෙවියන් වහන්සේ මහජිරුවිට පෙනී ඉඳලා මට වරමක් දුන්නා. මට ඕන වෙලාවක එකට යන්න පුළුවන් කියලා පරංකතම් කියලා අල්ලනවා. සයන්කතම් පරංකතම් දෙකම සමානලාට අල්ලනවා. එහෙම නැත්නම් හිතනවා විද්‍යාඥයා හිතන මේක අදිච්ච සමුප්පන්නයි ඒක හැලුසිනේෂන් කියලා. ඒකක්වත් නෙමෙයි. ඒකක්වත් නෙමෙයි. ඒ පුද්ගලයාගේ ගෙනාපුම චේතනා ප්‍රකල්පනා එහෙම නැත්නම් අනුශේධ ධර්ම මතුවෙන්න පටන් ගන්නවා. ඒ දේවල් විඥානයේ හරහා එනවනම් අපිට හිඹිනේනේ කරන්න පුළුවන් දැනගන්න පුළුවන් කල්යතෝ කියන්න පුළුවන්. මේ විඥාණයට ඉස්සර වෙලා කෙහෙල් කරන හොරාට ඉස්සල වැට පැනලා. කොහොමද වෙලා තියෙන්නේ කියලා කියන්න බෑ. ඉතින් මේ කොටා ඒ වගේ කියන විදර්ශනා උපක්ලේශ කියලා. මේක භාවනාවේ විශාල කොටසක්. ඒක පුත්තජන ලෝකයට අදාළත් නැහැ කතා කරන්නත් බෑ සාහිත්‍යයට යන්නෙත් නැහැ. මොකද පේන්නේ গুপ্তයි වාගේ. පේන්නේ නිකන් ගුඩ ධර්මයක් වාගේ. ඒ ලියලා තියෙන පොතක් කියනකොටත් පේන්නේ මොනවා මේ කතා කරනවද දන්නේ මේ මිනිස්සු පහන් ගණන් ගියයි කියලා කතා කරද්දී මෙයා මේ භාවනා කරලා පිස්සුවක් හදාගෙන මොන්නේ ගෙදෙටලා නිකන් හිටපන් මේ බොරු වැඩ කියලා ඒ විදිහට හිටන්. නමුත් මේ දෙල්ලම දැක්කා බුදුරජාණන්සේ දැක්කට පස්සේ උන්වහන්සේ ඔය දස විදසන උපක්ලේශ වශයෙන් පෙන්නලා දුන්නා. මෙන්න මේ වගේ දේවල් උඹ හිතාප නැති දේවල් අම්මා අප්පා හිතාකාරී දේවල් ගිනක් දෙනවා. ඇල්ලුවොත් කෑවා. ලාභයට සත්කාරයට ඇල්ලුවොත් නිවන නෙවෙයි කබරය පොළොව වගේ තරි ගහින්න වදිනවා. ඉදිච්ච ගුවක් ඉත්ත ගලක පතුරු ගැහුවා වගේ පතුරු යන්නම වදිනවා මෙව ඇල්ලුවොත්. බුදුරජාණන් කියනවා මම ඔබට හොඳ පුතේ හොඳ දුවේම එකක් කියනව අල්ලන්න එපා. ඔබ මම කියා ගන්න එපා. ඔබ මගේ කියා ගන්න එපා. ඔබ මගේ ආත්මේ කියා ගන්න එපා කිව්වොත් උඹට පේන්නේ මේ විඥානයේ විහිං දැනගෙන කරපු එකක් වගේ. නමුත් මා අසම්පජඤ්ඤව සිද්ධ වෙනවා. මේ ගොඩ උඹ ආත්මෙන් ආත්මයට ගෙනියනවා. හැබැයි උඹ මේ මල්ලේ මොනවද තියෙන කියලා දන්නේ නැහැ. මේවා මතු වෙනකොට නම්බුකාර දෙයක්වත් නැහැ. ඒ වගේ තියෙන්නේ මේක උඹට පාලනය කරන්න බෑ. උඹට ඕන දේවල් නෙමෙයි සිද්ධ වෙන්නේ. උඹ ඒකට 16ක් විතරයි. මේ අනුගේ න්‍යායපත්‍යක් වැඩ කරන්නේ. ඉතින් මේක මතු වෙනකොටත් හිතන සයිකියාට්‍රික් කෙනෙක් ගාවට යනවා. මොලේ නරක වෙලයි කියලා. බුදුසෙන්සේ සඳහන් කරලා කියනවා මේවත් දැක්කොත් ඇති බං. දැක්කොත් ඇති මේ වගේ තියෙන පුස්තඹෝ මල්ලේ කරතියාන පොඩි අරගෙන යන්නේ ඕකයි. ඔක මතුවෙන්නේ අර බං මතුවලා බලපං. ඔක විඥානය විසින් නොකරන ලද්දකුත් නෙවෙයි බොහොම ඉස්සර පුරුද්දට ඇබ්බැහිර ගොඩාක් කල් කරපු දේවල් මණ්ඩි මිදිලා කැට ගැහිලා දැන් තියෙන මේ වාතාවරණයෙන් පරිබාහිරව ඒක තනියම නැගී හිටිනවා. මේ දේ සර්වචනාංශ පැහැදිලිවම ප්‍රකාශ කරනවා කාටවත් තනියම හිටලා ගොඩ එන්න බෑ. මෙතෙන් ගියාට පස්සේ කමඨාන සුද්ධ වෙන්න ඕනේ. සර්වඥ දේශිත වංචනික ධර්ම හඳුනා ගන්න ඕනේ. නැත්තම් ඒ පුද්ගලයාට එන භාවනා වෙදී එන පිස්සුවට සරුවච්චන් වහන්සේ සඳහන් කරන්නේ ධම්මුද්දච්චේ කියලා. ධර්මය නිසාම භාවනාවේ ප්‍රතිඵලයක් නිසාම උද්දච්චයක් පහළ වෙනවා. උද්දච්ච කියන්නේ ඇවිසිල්ලක් පහළ වෙනවා. මීමැසි පොදිය ඇවිස්සුනා වගේ. අලු කොටකට ගලක් ඇහුවා වගේ උද්දච්චයක් පහළ වෙනවා. මේ ධම්මුද්දච්චේ පහළ වුණාට පස්සේ ඒ මනුස්සයාට උතුරු දකුණ මාරු වෙනවා. හොයාගන්න බැරි වෙනවා මේ මොකද උනේ කියලා. ඉතින් ඒ නිසා ධම්ම භාවනා ක්‍රම කියනකොට ਸਰුවචන්සේ සමත විදස් සමත පූර්වංග විපස්සනා කියන එකක් හඳුන්වලා දෙනවා. සමතෙන් කියලා විපස්සනාට ගියවස ওই ටික දකින්න. විපස්සනා පූර්වංගම සමතයට ගියාට පස්සේ සමත භාවනාවකින් තොරවත් මේ ටික දකින්නවා. ඊට පස්සේ ඕනමට ධ්‍යාන වඩන්න පුළුවන්. යුගනද්ද භාවනාව කියලා කියන්නේ දෙක මාරු කරලා ඊට පස්සේ තියෙනවා වෙනම භාවනා ධම්මුච්ච විග්ගහිත මානස කියලා. අර භාවනා කරන තුනට අමතරව තව එකක් තියෙනවා ධම්මුච්ච විග්ගහිතේ කියලා. මේක සාර්ථක යෝගාවචරයකට අනිවාර්යයෙන්ම හම්බ වෙන එකක්. වෙන විදිහට කියනවා නම් සීලය හොඳට තියෙන සමත විදර්ශනා දෙක පිළිබඳව සෑහෙන මේරීමක් ඇති. ඒ වගේම භාවනාවේ සෑහෙන ඉදිරියට ගිය යෝගාවචරයට හම්බෙන එකක් තමයි මේ ධම්මොද්දච්චය. ඒ ධම්මොද්දච්චය ලැබිච්චාම ඒකෙන් හිත ගලව ගන්නවා කියන එක තමයි විග්ඝහිත මානස කියලා කියන්නේ. ගලව ගන්නවා කියන එක මේ සාමාන්‍ය ලෝකේ මොනම පොතකවත් නැහැ. මොනම දැනකවත් සාකච්ඡා වෙලා නැහැ. ඒක මේ තේරවාද ශාසනයේ පමණක් තියෙන අත්‍යන්ත රහසක් වගේ මහා ලොකු දෙයක් නෙවෙයි. මෙතෙන්දිත් උඹ දානයක් දෙනකොට යම් ආකාරයකට ඒක අතහැරිම පුරුදු කරාද සීලයක් රකින්නකොටත් පහ ගොඩක් අතහැරියාද සමාධි වන්නකොට යම් ආකාරයක නීවරණ අතහැරියදී ඊටතේ ගැඹුරු දෙයක් මෙතන කියන්නේ මේ මතුවෙන දේත් මම කියන්න එපා මගේ කියා ගන්න එපා ආත්මේ කර ගන්න එපා අර පුරුද්දම තමයි කරගෙන හිටියොත් ඒ ධම්මොද්දච්චේ ගැවිසිල්ල ඒ මීමැසි පොදි වගේ තැම්පත් වුණාට පස්සේ තමයි ඒ කිනාට චිත්ත සංඛාර පරිසංවේදී කියලා ඊට යටින් තියෙන වේදනා සංඥා චෛසික දෙක වැඩ ගන්න හරි දක් ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ තමයි යා පස්සම්බයං චිත්ත සංඛාරං කියලා සංඥා වේදනා ඊට පස්සේ යට යට තිරේ යටසට්ටුවේ තියෙන මේ සංඥා වේදනා දෙක නටවන නැටවිල්ල සහ නලවන නැලවිල්ල අපි මේ රූප වේදනා අපි නැත්තම් රූප සත්ත්ව ගන්ධ ස්පර්ශ දිගේන මේක කාගෙන ගිය මෙතෙක් කල කාමච්ඡන්නේ කාම ලෝකේ ඒ අනුව අපි සංඥා වේදනා දෙකේ තමයි මේ සෙල්ලම් කරේ දැන් මේ අපි මේ ඒ කාමච්ඡන්දයට අයිති රූප වේදනා සංඥා සංකාරණ පොඩක් අයින් වෙලා ඇහ කන දිව නාසය කය මන ටිකෙන් අයින් වෙලා ඊට පස්සේ හම්බෙන මේ දූවිල්ලෙන් එහෙම නැත්තම් මේ ධම්මොද්දච්චෙන් අයින් කරුවට පස්සේ පේන පටන් ගන්නවා ඇහැට රූප දකින්න ඕනේ නෑ සංඥාවල් එන්නේ ඇහැට රූප දකින්න ඕනේ වේදනාවක් එන්න රූප ආදාන වේදනාවෙන් දැහැයි. කනට අවශ්‍ය සද්දෙම ඕනේ නැහැ. මේ හිතට වේදන සද්ද හදාගෙන ඉඳින්න පුළුවන්. ගන්ධ රස පහස ඒ නිසා අපි මේ හම්බ කරගෙන කනවයි කියලා මොන පරිප්පුවක්ද කන්නේ? මිච්ඡර මහන්සියෙන් අරයට වැඩිය හොඳ රූප දකිනවා මං අරයට වැඩිය හොඳ ශබ්ද අහනවා ගන්ධ දන්නවා පහස කරනවා කියලා කියන්නේ අර පිට ලෙල්ලෙම තියෙන අන්තිම පාහර තුච්ච තීර තමයි මේ ඌරුට්ටුව රණ්ඩුව එක එක පරය යෑම මෙතෙන් ගියාට පස්සේ නිතරම ජයත් තියෙන්නේ කැමැති ලෝකයක් පවන්න පුළුවන් එතන ගියාට පස්සේ එයාට සමහර විටක තමන්ගේ පාණයක් යට සමහර පාණකින් තොරව ඕනේ මනෝරූපයක් පවන්න බල ඕනේ සද්දයක් ගන්ධයක් රසයක් පහසක් ඒතකොට තමයි මේ තීරම මනෝමයයි මේ තීරම මනෝබුබ්බංගමයි මනෝසෙට්ටයි තුච්චයි රිත්යි අනත්තයි පරතෝ අනුන්ටයි කියන මේ එළියේ ඉන තියෙන දේවල් මේ ගැහන පිරිමි අනිච්චන් දුක්ඛං අනත්තං කියනකොට උඟ දෙනෙක් තරහ වෙනවා අයියෝ මේ gediya පිටින් තියෙන දේවල් වලට කොහෙද නැහැ කියන්නේ කියලා. නමුත් ඒක පොඩ්ඩක් ගෙවම් කරන ගියාට පස්සේ අර පෙන්නන දූවිල්ලේ ඒ පෙන්නන මායාවේ පේනවා සීරම මනෝමයයි කියලා. අනේ ඉතින්ද ගියාට පස්සේ තමයි තේරෙන්න පටන් අරගන්නේ මේ මනස කියන්නේ මොන්න තරම් බලවත්. අපි හිතනකො කුප්පන්න පිට දේවල් ඕනයි කියලා. කාමත් ලෝකෙදී නම් ඕනයි. ඒ දේවල් නැති වුණොත් මනස කිචි කවාගෙන hina වෙනවා. තමන්ම කිසි කවාගෙන hina වෙනවා. ඒ වගේ තමන්ට ඕන දේවල් කරගෙන hina වෙන්න ගියාට පස්සේ ඉතින් අර කාම ලෝකේ නිමිනට වෙන්නේ මෙයාට පිස්සු. මේ ඉඳුවා නිකන් hina වෙනවා. මේ ඉඳුවා නිකන් මේ රද්ද ඇහෙනවයි කියනවා. මේ මනතර වෙනවා කාම ලෝකේ ඉන්න මිනිහට පිස්සු. මේ අකාමේ නිකන් ගන්න පුළුවන් දෙයට ඕවර් ටයිම් කර කර හම්බ කර කරලා නෙමෙයි ගත්තේ. මම දැන් නිකන් ගන්නවා. නිරාමිෂ සුඛේ ගත්ත මිනිහට තමයි මේ ආමිෂයට මෙච්චර කඹුරට මිනිස්සු දිහා බලනකොට සෝරි කියලා. ඒ දෙක වෙනස ද්වේතානුපස්සන සූත්‍රයේ සර්වතයන් සඳහන් කරනවා මහණි ආර්යයන් වහන්සේ කෙනෙක් යමක් ඇත්තේයි පවසන්නේ නම් තියන්නේයි කියන්නේ නම් පෘථග්ජනයට ඒක නැත්තේමය පෘථග්ජනයට යමක් ඇත්තේමයි මේක නිත්‍යයි කියලා කියනනම් කාම මේ ආර්යනාදයට වෙන එක සම්පූර්ණම පොඩි ළමෙක් තමන්ගේ කක්කත් එක දෙල්ලම් කරනවා වගේ වැඩක් ඕක ගන්න දෙයක් නැහැ පොඩ්ඩක් වයසට ගියනම් දන්නව කක්ක කියලා අනිත් එක කක්ක ටික සීතල වෙච්චාම දන්නවා කක්ක කියලා. රස්නේදි විතරයි කක්කවල සෙල්ලම තියෙන්නේ. ආන්න මේ දෙක දැක්කට පස්සේ තමයි මේ මේ සංස්කාර කියන දේවල් වැඩ කරන හැටි අපි ඔය හිතාන ඉන්න විදිහට හැම වෙලාවෙම විඥානය කියන කුඩේ යටම ඉන්න ඕන කමක් නැහැ. කැබ්බැයියට ගියාට පස්සේ ගැම්මට ගියාට පස්සේ වේගෙට ගියාට පස්සේ යා කුඩෙන් එළියට ගිහිල්ලා තනියම හිට ගන්නවා. හිටගත්ත පස්සේ විඥානයට කරන්නේ දෙයක් නෑ අර කාරසා ගන්න එක විතරයි තියෙන්නේ. ඒකට හොඳ කතාවක් තියෙනවා පංචතන්ත්‍රයේ. ඒක කියනකොට තේරෙනවා අපි මේ විදිහට අනවශ්‍ය විදිහට මේ ඇබ්බැහි වලට අනම්මනම් අවස්ථාව දීලා ඒ ඇබ්බැහි ඝන බහල වුණාට පස්සේ අපිට පාලනය කරගන්න බැරුව අපිට දුක් දෙන හැටි අන්තිමට කරගන්න දෙයක් නැහැ. ඉතින් ඇලියකුණු ලැඹිලින් වහගන්නවා වගේ අපිට තියෙන ඒවා මගේ කියාගන්න එක තමයි. නමුත් මේක පටිච්චසමුපාදයට අනුව දාලා බලනකොට ඒව ඔය අපි හිතන නීතියට නෙමෙයි ඌට කරන්න ඕන නම් පාහර වැඩක් ඔක්කොම නීති කඩන කරනවා. අපිට තියෙන අන්තිමන පාහර වැඩ කිරුවට පස්සේ මම කියාගන්න එකයි. ඒක නිසා මේ පංචතන්ත්‍රයේ තියෙනවා කුමාරිකාවක් හැදෙනවා මාලිගාවක එයා මේ මැස්සෙක්වත් අල්ල නැහැ පිවිතුරුයි ලස්සනයි ඉතින් ඔක්කොම තියෙනවා කියන්නේ ගමේ ඉන්නව වඩේ උන්ට එච්චර හැකියාවක් නැහැ ඌ දන්නව කොහොමද කර රජපෞ නෙවෙයි නමුත් මේ කුමාරි ඌට කොහොම හරි ඕනේ ඒක නිසා මම කල්පනා කරලා කරලා කරලා ඒ කුමාරි නිදාගන්නේ මාලිගාවේ තුන්වෙනි හතරවෙනි තට්ටුවේ නැති සඳුරු තලාවක කිසි කෙනෙකුට කිට්ටු කරන්න බෑ. කාමරයක සඳුරු තලාවක් තියෙනවා මූ දඬු මොනරයක් අදනවා. දඬු මොනරයක් අදලා සම්පූර්ණ ඇඟ සුදු නිල් පාට ඇඳුමකින් වහගෙන දඬු මොනරෙන් ගිහිල්ලා සඳුරු තලාවේ බහිනවා. බැසපරි කුමාරි බය වෙනවා. ඊට පස්සේ ඌ යනවා යන. ඊට පස්සේ වෙන්දත් ගිහිල්ලා බහැලා ඉතින් අර විෂ්ණු දෙවියෝ වගේ පොඩ්ඩක් පිනිරලා යනවා යන්නේ. ආයෙත් දවසේ ගියරපස්සේ කුමාරිට බය වෙනවා රජ කුමාරි දොරනවා. ඊට පස්සේ ගිහලා බොහොම දේවලී සීලාවෙන් ඇවිල්ලි වෙලා පෙනීట్లా කියනවා මම මේ විෂ්ණු දෙවියෝ ඉතින් උහා කිව්වට පස්සේ ඉතින් කුමාරට බුදු අම්මේ ඉතින් ඒක ඉතින් දෙවියෝ දුන්නාම කොයි දෙයක් වටනවද පස්සේ ගන්නවා කාමරේට ඇසුර ටික දවසක් යනකොට කුමාරී ගැප් ගන්නවා ගැප් ගත්තට පස්සේ දැන් මහා බිසෝන්නාන්සේට තේරෙනවා වෙනසක් රජුරණ තේරෙන්නේ කුමාරිටත් තේරෙනවා තේරුණාද කොහොමවත් කරන්න බෑ කොහොම හරි කියලා අම්මට කියනවා. දරුවගේ තාත්තා විෂ්ණු දෙවියෝ කියලා. අම්මා හරි සන්තෝෂ වෙනවා. ඉතින් බෑනා විෂ්ණු දෙවියෝ වෙච්චාම කවුද අකමැති කියලා. පස්සේ කොහොම හරි හොඳ වෙලාවක් බලලා රජුරවන්න කියනවා වැඩේ හරි. අපේ දුවට මෙහෙමයි බෑනා විෂ්ණු දෙවියෝ කියලා. රජුරවන්ට ටිකක් එච්චරම සැකයි. මොකද රජුරව දන්නවා විෂ්ණු දෙවියෝ නැති. පස්සේ ඔහම ඉඳද්දි රටේ එකපාරට විදේශ රාජ්‍යකින් ඇවිල්ලා යුද ප්‍රකාශයක් කරනවා මේ රජුරුවන්ගේ රට අල්ලන්න. ඉන්නේ බලවත් රජ කෙනෙක්. ඊට පස්සේ රජුරුවන්ට සම්පූර්ණ අප්සෙට් වෙනවා පාලනය කරගන්න බැරි වෙනවා මොකද ඒ ඒ යටත් වෙන්නත් බෑ රජ කෙනෙක් වශයෙන් හැබැයි තර්ජනීය බලවත් යුද ප්‍රකාශයක් ඇවිල්ලා. ඊට පස්සේ රජුරුව මාලිගාවටම මතක් කරලා කියන අපිට මෙහෙම බලවත් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් දෙවියන් වහන්සේත් ඊට පස්සේ හරියට කලබල වෙනවා. නමුත් දෙවියන් වහන්සේලා කියනවා දුව කලබල නැහැ කියලා. ඊට පස්සේ මේ දුව ඉලහන අම්මගේ මොකද ඊට පස්සේ කියනවා මෙන්න මෙහෙම රටේ මෙන්න මේ වගේ බරපතල සිවිල් තත්ත්වය සිවිල් නෙමෙයි ඒක යුද්ධ තත්ත්වය. බය වෙන්න එපා මම විශ්ලේෂණය කියන්නම් කියලා. ඒකට මේ රජබිසෝ කියන වැඩේ හරිනේ ඉතින්. අපිට මේ තියෙන්නේ මේ සාමාන්‍ය ආයුධනේ. අරක දේව ආයුධ වලින් දේවාභරණ වලින් වැඩේ දෙන්න ගියාම ඉතින් ෂුවර්නේ. කියලා රජු රණිගොඩස කියනවා මේ මේකෙන් මම පරීක්ෂා කරන්නම් කියලා ඇත්තට මෙයා විශ්වදීද නැද්ද කියලා. කියලා පස්සේ කුමාරයා ආවට පස්සේ කියනවා මෙන්න මෙහෙමයි. මෙන්න මෙහෙමක් ඇවිල්ලා තියෙනවා. දැන් ඔබතුමාගේ තියෙන විශේෂ දේව බලය හොදවලා අපිට මේක දිනවලා දෙන්නේ කියලා. ਉਹ ගාන අයියෝ සිම්පල් කියනවා. ඒ මූ දන්නවා මොන තාලෙන්වත් කරන්න බෑ කියන එක නම් පෙන්වන්නේ. පින්නත රජුරණ කියන යුද සේනාව ලෑස්ති කරන්න කියලා. උඹ මාමණ්ඩිට කියපන් යුද සේනාව ලෑස්ති කරන්න. යුද සේනාව ලෑස්ති කළා දැන් අර සතුරු හමුදාවක් දෙනවා. රජුරන්ගේ පුංචි හමුදාවක් යුද කරන්න යන්න හදනවා. සාහතික වියසෙන් පරදිනවා. එසකොට ඇත්ත විෂ්ණු දෙවියන්ගේ ගුරුලා කල්පනා කරනවා යකෝ දැන් මෙතන ගිහිල්ලා විෂ්ණු දෙවිය පෙරදුනොත් ඒකේ තියෙන ඔක්කොම විෂ්ණු දෙවියවල කඩනවා. ඉතින් විසුණු තියන්න ගිහිල්ලා කියනවා සර් වැඩි තට්ටු වෙගෙන ඉන්නේ. ඇයි? මේ ඔබතුමාගේ නම වේගොල්ලා මෙන්න මේ වැඩක් කළා තිනවා. ඒගොල්ලෝ දැන් සටනට යනවා බොහොම ජයග්‍රහීව. හැබැයි සටන පරදිනවා. පෙරදුණොත් මනුස්ස වර්ගය අතර ඔබතුමා විශේෂ වුණු කීර්ති නාමේ නැති වෙනවා. මේකෙදී ඔබතුමා ඉදිරිපත්ලා මෙතනදී මේක දිනවල දුන්නේ නැත්තම් වෙච්ච සිද්ධිය අසාධාරණ දෙයක් පාහර දෙයක් වුණාට අපි මෙතෙක් අතගෙන ආව කීර්ති නම් නැති වෙනවා. ඉතින් විසදේ කියන මොකද කරන්නේ කියලා. ඊට පස්සේ කියනවා මම පණිවිඩය දෙන්නම් අර වඩඩට ඒ වෙලාවට යුද්ධ පවතිද්දී අර දනුවරෙන් එතෙන් දෙන්න කියලා උපාංශ කියලා ආවේශ වෙන්නේ කියනවා යාට. ආවේශ වෙලා බලය යොදවලා විනාශ කරන්නයි කියලා. ඉතින් වඩඩට ඊට පස්සේ පණිවිඩය ආවට පස්සේ ඌට ඌත් වේවුල වේවුල ඊදැම් වැඩේ කරගන්න මොනවාක ශක්තියක් නැහැ. නමුත් විසුණුගේ පණිවිඩයක් වෙන ගුරුල මාර්ගයෙන් මේ වෙලාවට විෂ්ණු ස්වරූපේ තෙදවත්ත ඒ දනුමන යන පළයන් යුද පිටියේ. යහමන විෂ්ණු තේජවිලා ආවේශ වෙලා අර සතුරු හොදා විනාශ කරනවා. ආන්නේ වගේ එතනදී මේ වඩඩ වැඩ ගන්න විෂ්ණු දෙවියන්ම වගේ තමයි. මොකද විෂ්ණු දෙවියෝ නෙවෙයි. නමුත් ඒ වගේ වැඩක් වෙනකොට විෂ්ණු දෙවියන්ගේ කීර්ති නාමය නැති වෙන නිසා විෂ්ණු දෙවියන්ගේ ආවරණය කරන්න ගියාම සංස්කාර මොකද්ද වැඩ වගේක් කරනවා සම්පූර්ණ වැඩි වැඩක් විඥාණයට කරන්න දෙයක් නෑ විඥාණය ඇවිල්ලා ඒක අනුමත කරන එක ගෙරුවට පස්සේ සංස්කාරද ලොක්ක විඥාණයද ලොක්ක කියන ප්‍රශ්නේ මතුවෙනවා ඇත්ත වශයෙන්ම නම් සංස්කාරය ඇතුළේ තියෙන විඥාණය තමයි උත් විඥාණය අබ්බැහියට ගිහිල්ලා ගොඩක් වැඩ කරලා හොඳටම වන වෙන්න හදනකොට විඥාණයට කියලා එක බේරගන්න වෙනවා. ආන් මේ වගේ සංසිද්ධියක් තමයි සංඛාරපච්ච විඥානං කියලා කියන්නේ. අපි තියෙන හැබැයි නිසා අපි කීර්තිනාමයට හරියට හානි සිද්ධ වෙනවා. නමුත් උනාට පස්සේ අපි කරලා තියෙන්නේ ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැත්නම් හදලා කියනවා. එතන වෙච්ච වැරදි සේරම ටික හරියට Taman දැනගෙන කරා වගේ අපි විශාල වශයෙන් මාර්ගිනාවකට කෙලස් කඳකට අන්ඩර්රයිට් වර්ගයේ පොරොන්දුවක් දීලා තියෙනවා. බොහොම වැරද්දක් කරපුවා මම අසං කරන්නම් කියලා. ඒ මොකද මේ සංසිද්ධිය පුරා සතිය නැති නිසා මේක විඥානීය අනුමැතියක් ඇතිව ආපු එකක්ද නැත්නම් හිතුවක්කාරකමක්ද කියලා අපිට තේරෙන්නේ නැති නිසා සංකාරපච්ච විඥානං කියන තේරුම් ගන්න ගන්න උත්සාහයේ ඒ ඒ ගුඪ ස්වරූපේ গুপ্ত ස්වරූපයක්ම තමයි විඥානපච්චය නාම රූපං කියනකොට ඒ නාම රූපේ විඥානයේ තියෙනවද නැත්නම් විඥානයේ විසින් ප්‍රක්ෂේපණය කරනද විඤ්ඤාත්‍යක්ද කියන එක. නාම රූපේ තියෙන විඤ්ඤාත්‍යයක් විඤ්ඤාත්‍ය කියන්නේ නාම රූපේ විඥාන විසින් ප්‍රක්ෂේපණය කරන චෛතසික ටික. ඒකේ තියෙන වේදනා චේතනා පස්ස සංඥා පස්ස මනසිකාර. ඒ කට්ටිය කියලා වැඩ පටන් අරගෙන ඒකවල. වැඩ පටන් අරගත්ත එක විඥානෙ ගියකම අනුමත කරනවා හරියට වඩු වගේ වැඩේ. විෂ්ණු ජීව ආවේශ වෙලා වැඩේ කෙරුවා වගේ. එතකොට ඒ යුද්ධයට යනකම් ඔක්කොම ගණකම් විෂ්ණු දෙවියන්ගේ ආවේශය නැතුව වඩුව වැඩ කරන්නේ. ආන්නේ වගේ මේ යම් කිසි වේගයක් යම් කිසි ජවයක් ගොඩනැගෙන්න වුණාට පස්සේ මුළු පරිසරයේම විද්‍යුත් චුම්බක ශීෂ්ඨ වෙනස් වෙනවා. වෙනස් වුණාට පස්සේ ඇතිවෙන මේ ආරෝපණ ටික අර වේගෙ නැති තැන නැහැ. අන්න එතනදී ඔය කියන රේකී ක්‍රමයට වැඩිය විඥාන නිසා නාම රූපයත් නාම රූප නිසා විඥානයත් කියන මේ ගනුදෙනු වගේම සංස්කාර නිසා විඥානය පහළ වෙනවා සංස්කාර වලින් කරන්නේ මොකද්ද? තමන්ගේ රුචියට, තමන්ගේ මනාපයට, තමන්ගේ මාන්නයට, තමන්ගේ සක්කාය දිට්ඨියට ගැළපෙන දේ පමණක් විඤ්ඤාණයට හදසනවා. මුලිච්ච කරනවා. අනිදෝ ප්‍රතික්‍රියා කරනවා. නිසා විඥානය කරන්නේ තමන් කරා පැමිණලා එන විශාල විකල්ප රාශියෙන් වැඩියෙන්ම කෙලස් ගලන වැඩියෙන්ම තණ්හාමාන දිත්‍ය ඇති කරන එකට අතාලලා විඥාණයට හේතු කරලා තියෙන එක විතරයි. ඒ නිසා මේ මේකට සංස්කරණය කියලාත් කියනවා. සංස්කරණය කියලා කියන්නේ එන දේ එන හැටියට පෙන්වන්න දෙන්නේ නැහැ විඥාණයට. වැඩියෙන්ම Tamanට වාසිය එන දේ නිකන් ඔෆිස් එක වැඩ කරන පියන් එන ඕඩර් එක නෙවෙයි ලොක්කට ෆයිල් එක දාන්නේ. එයාට ගත්තම එක හම්බෙන විදියටනේ. ඇත්තට ඒ වැඩි කෙරුවේ නැත්නම් ඒ පියන්ගේ වැඩ ගන්නත් බෑ ලොක්කට. තියෙන පොඩි ඉඩක් තියෙන්න ඕනේ. ආන්නේ වගේ තමයි සංස්කාර කරන වැඩේ පේන්නේ නම් විඥානයේ රුචි අරුචිකම් දැනගෙන විඥානයේ රුචි අරුචිකම් ආවතීවකාරය වගේ ගෙනත් දෙනවා වගේ. නමුත් අන්තිමට බලනකොට ආවතීවකාරය තමයි වැඩි තීන්දුව කරන්නේ. බුරුමේ තියෙනවා විහිළු කතාවක්. බුරුමේතර ගියාට පස්සේ මම කිව්වා මේ සංඝයාගේ විහිළු කතා කියලා වෙනම පොතක් තියෙනවා. හරි ලස්සනයි. ඒ සංඝ ජෝක්ස්. එකක් තමයි දායකෝ එනකොට හාමුදුරුවෝ නෑ පන්සලේ. ඒ නිසා මේ කැපකාරයා ගිහිල්ලා බුද්ධ පූජාලය ඇති කරනවා. බුද්ධ පූජාලය ඇති කරනකොට බෙදනකොට මේ කැපකාරයා කියන උපාසක මද අද බුද්ධ පූජාට කිරි තියන්න එපා මට හෙම්බිරිස්සාව කියලා. මට ඔය සීතල කෑම හොඳ නැහැ කියලා. ඉතින් ඒසකට දැනගන්න පුළුවන් ආහඳුරෝ කොතනින්ද බුදුහාඳුරෝ කොතනින්ද කැපකාරයා කොතනින්ද දැන් මේ උපාසකම්මට කැපකාරයා කියන දේ අහන්න නැතුව කෙරුවොත් ওই කැපකාරයා බුද්ධ පූජාව තියන්න දෙයි කියලා හිතනවා. අද බුද්ධ පූජාව තියන්න එපා. ඒ බුද්ධ පූජාවට කිරි තියන්න එපාද? මට එම්බිරිසාව. මොකද ඌ දන්නවා ආහඳුරෝ ඔක්කොම ටික කෑවට පස්සේ ඌට ඉතුරු වෙන්නේ බුද්ධ පූජාව විතරයි. ඌ ඒකෙන් තමයි යැපෙන්නේ. ආහඳුරෝ ගන්න ගියාම කැපකාරයා ගැන බලලා නෙමෙයි කන්නේ. ඉතින් ඌ හැමදාම බුද්ධ පූජාවෙන් විතරයි අපේ ඉතින් ඌ කියන උපාකරම්මට ඕකට දාන්න මට ඕනේ ඌවා. ඌකට මේ කිරිතම්මට නිකන් ඔයාට පාඩුව විතරයි. අද අද බුදුහාමුදුරුවෝ කිරි වළඳන්නේ ඒක කවුද බුදුහාමුදුරුවෝ වෙන්නේ? ඒ නිසා මේ කවුරු හරි අතරමැදියෙක් ගන්නව නේද? කොයි දෙයකට වුණත් ඒ හතරමෙන්දියා තමන්ගේ පත බෙදාගෙන තමයි අනිත් එක් කරන්නේ. ඒ නිසා මේ විඥානයේ තමන්ගේ අතපැසියන් වශයෙන් අපේ අටුවාව තෝරාගෙන තිනවා චෛසික 52ක් තියෙනවා. ඒකෙන් වේදනා වේදනා චෛසික වේදනා ස්කන්ධේ වශයෙන් සංඥා චෛසික සංඥා ස්කන්ධේ වශයෙන් පෙන්වන ඉතුරු 50ම පොතේ කියන විදිහට මේ සංස්කාර ස්කන්ධය. ඒකේ චේතනාව තමයි ඉතුරු ඔක්කොම කට්ටිය මෙහෙවන්නේ. චේතනා කියන්නේ පන්තිය මොන්ඩියර් වගේ ලීඩ් කරන්නේ චේතනාව. ඉතින් චේතනාව අන්තිමට විඥානයේ නියෝජනය කරනවා. දැන් පන්තියේ සර් නැති වෙලාවේ පන්ති පාර ගුරු නැති වෙලාවේ මොනිටර් මොකද කරන්නේ? යා මුළු පන්තියම දක්ෂයෙක් නම් ගහලා ටීචර්ට ගිය ගහලා නිසද්ද කරනවා. අර ටීචර්ගේ පවස් ඔක්කොම ගන්නවනේ. ආරවසේ කියන ටීචර්ට කරන්න දෙයක් නැහැ. යාට ගැව්වත් තුවාල වුණා ටීචර්ද මම කියන්නේ. ඉතින් ටීචර් ලොකු සහකාරී කියලා කියනවා මෙන්න මේක පොඩ්ඩක් ෂේප් කරලා දාන්න. මෙන්න නැත්තම් කරන්න බෑ නැත්තම් අර මොකද ඒ දවසේ පාන්නේ කරන්න බෑ පන්තිය. අනිවාර්යයෙන්ම මැදිහත් වෙන මේ සංස්කාරවල තියෙන වැඩපිළිවෙල දිහා බලනකොට බුදුරජාණන් වහන්සේ සෑහෙන ප්‍රශ්නයක් අහනවා. ඔබ දවස පුරා කරන දේවල් වලට ඔබ ස්වාමිද එහෙම නැත්නම් ඔබ දාසද කියලා. අපි ඇත්ත වශයෙන්ම ඒ සංස්කාර පිළිබඳව සකස් කිරීම පිළිබඳව රැස් කිරීම පිළිබඳව තියෙන මේ අතිරේක විශ්වාසය නිසා සංස්කාර සම්පූර්ණයෙන්ම අපිව ටැක් කරලා අපි ඔක්කොම ටික සාරය බොනවා එතනදි විඥානයේ පෙනී හිටින්නේ සංස්කාර පෙනීමේ චේතනා වශයෙන් ප්‍රාර්ථනා වශයෙන් අදිෂ්ඨාන වශයෙන් කැමැත්ත වශයෙන් ඒ නිසා අපි කැමැත්තට ඉඩ දෙන්නොත් අපිට වෙන්නේ ඔන්න ඔය ටික තමයි. එයා ඊට පස්සේ විඥානියත් එක්කම ගිහිල්ලා එයාගේ කටයුතු ටික කරගෙන පස්සේ තමයි අපේ කැමැත්ත ඉතු වෙන්නේ. ඒක නිසා සබ්බේ සංඛාරා දුක්ඛ. ඒක නිසා මේ අදහස ඉස්සල්ලාම වගේ බටහිරට ගියාට පස්සේ ඔය ආතෂෝෆන්ව මේක විග්‍රහ කරලා එනවා ඉස්ලාම් බුද්ධ ආගමේ එතකොට මුළු එකම පරිවර්තන වෙලා තිබුණේ නැහැ මම හිතන්නේ ඉතාලි ජාතික වෙන්නේ නැති අම්ම වැඩ කරේ මම හිතන්නේ දැන් මේ ජර්මනියේ එයා පෙන්ලා දීලා තිබුණා මිනිස්සෙකුට ස්වච්ඡන්දය කියලා එකක් තියනවාද නැද්ද කියන එක. Tamanට ඕන විදිහට චේතනා කරන්න පුළුවන් ද අපිට. අපිට අභිමතත් ඇති කරන්න පුළුවන්ද? අපිට කියලා ස්වච්ඡන්දයක් තියෙනවා කියලා. එයා කියලා දුන්නේ ඒක ඇත්තටම කතෝලික සභාව ඉස්සල්ලාම ඔය මේ සාන්තුවරේක වශයෙන් ඇක්වයිනාස්තුමා තමයි යෝක කතෝලික අදහසට දැම්මේ සියල්ලම දේනවාංශය ඇතේ නෑ. මනුස්සයර ස්වච්ඡන්දයක් තියෙනවා. ඉතින් ඒ නිසා එයා ඒකෙන් පොඩි මේ ඉඩක් අරගෙන අධ්‍යාපනය දුන්නොත් මිනිස්සු ස්වච්ඡන්දතාවය හරියට පාවිච්චි කරයි කියලා අධ්‍යාපනය කියන වචනේ ඉස්සලාම කතෝලික සභාවට දැම්මේ අක්වයිනාස්සමයි. ඒ නිසා බටේ ලෝකේ අධ්‍යාපනයේ පියාවසෙන් හඳුනන්නේ අක්වයිනාස්සම. එතුමා ගත්තේ මේ පොයින්ට් එක කෙනෙකුට ස්වච්ඡන්දයක් කියලා එකක් තියෙනවා. ඒ ස්වච්ඡන්දය දැනගෙන හසුරව ගත්තොත් මිනිස්සු සදාචාර වෙනවා. ඊට පස්සේ ඒක දිනු කරපේ කරන තමයි අත ෂෝෆන්හව එයා කතා කරලා කිව්වා මම මෙයා කියපේ ඇත්ත කියලා. කවුද මේ අක්වයිනස් මගේ විදිහට මිනිස්සුන්ට සමන්න කැමැති දෙයක් කරගන්න පුළුවන් සම්පූර්ණ රචනා ඉවරනකොට කිව්වා මිනිස්සුන්ට කැමැත්තෙන් කරන හැම දෙයක්ම මිනිස්සුන්ට අහිමි කරයි කියලා. තමන්ගේ හිතල මතල කරන සෑම දෙයක්ම තමන්ට හානි කරයි. එහෙම නැත්නම් each will is evil කියලා කියනවා. හිතලා කෙරුවොත් කක්ක. ඉතින් ඒක කියවනකොට ඇත්තටම හරියට නිකන් මේ ඉච්ඡාංගත්‍ය බයක් පුස්කතියක් ඇති වෙනවා අපි කොච්චර දේවල් දවසට ඉස්සලා කරනවද ඒක නෑ හැමදේම Tamanට අහිමි වෙනවා කියලා අන්තිමට වන්නකොට චේතනා කියන්නේ සංස්කරණ සබ්බේ සංඛාරා දුක්ඛා කියලා බුදුහාමුදුරු කල්ලාතු කියලා තියෙනවා. සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා. සබ්බේ සංඛාරා කියන එක මෙතන අදහස් කරන්නේ පනවලා තියෙන සියල්ල තිබියදී සංස්කාර පැනලා හොඳ එක තෝරනවා. තෝරලා විඥාණයට හේතු කිරුවට පස්සේ සියල්ල දැක ගැනීම ඇති ඇති දැක ගැනීම අවස්ථාව අපිට නැති වෙනවා. අර තෝරාගත් එක හොඳ මේකනේ. ඒකේ විපරිණාමය දකින්නකොට දඬ පටන් ගන්නවා. අයියෝ මං තෝරාගත්ත හොඳ මේකනේ. ඒක විනාශ වෙනවා. ඇත්තටම තෝරාගත්ත නැතිවත් විනාශ වෙනවා. ඒකෙත් දුක නැහැ. ඒක මම තෝරලා නැහැ. ආ නොය විදිහට මේ අහ කියන කුණ කොටකින් එකක් විශේෂ කරලා තෝරනවා තීරුවට පස්සේ ඒක ස්ථිර වෙන්න ඕනේ ඒක මගේ වෙන්න ඕනේ ඒක මට සදාකාලික සැප දෙන්න ඕනේ කියන ඒ තක තීරුකම නිසාමනේ තෝරන්නේ තීරුක දෙය වෙනස් වෙනකොට එතනයි සංස්කාර දුක් වෙන්නේ ඒක නිසා ඇත්ත ඇති හැටියෙන් දකින්න නම් අපි සතියෙන් පේක්ෂාවෙන් යුක්තව හොඳ නරක තීරිල්ල අපි ළඟ තියෙන අත්හරින්න බැරි අබ්බැහියක් බවත් ඒක පවක් නෙවෙයි හැබැයි ඒක අන්තිමට මේ සංස්කාර නිසා විඥානය පහර කළා විඥානය සනාම රූපාර කළා ඊට පස්සේ සලආයතන පස්ස සන්නා උපාදාන භව ජාති ජරා මරණ දුක්ඛ හෝමනත උපායාස සීර මැටි වෙන මේකත් තේරීම නිසා ඒ වෙනකොට සියල්ල ඇති විදියට බාර ගන්න පුළුවන් නම් මේකට සංකාර උපේක්ඛාව කියලා කියනවා. ඒ තමයි ඉහළම ඥානෙ. ඉතින් ඒක නිසා අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ මේ දෙයක් දකින්නට ඇයි අපි එකකට ප්‍රිය කරන්නේ කියලා. එකක් මේ මගේ කරගන්න හදන්නේ. ඒ දේ වෙනස් වුණාට පස්සේ ඉතින් බඩපපුව දනවනේ. නමුත් තෝරන්න නැතුව හිටියනම් සියල්ල වෙනස් වෙනවා දකින්නකොට බඩපපුව දනව නෙවෙයි විශාල ඥානයක් පහළ වෙනවා දේවල් වෙනස් වෙන සුළුයි. උඹ ඒක දන්නවනම් උඹ ඔක තෝරනවාද? තීරුවාට පස්සේ තේරපු දේ වෙනස් වෙන එක විතරයි ඔබ දකින්නේ අනිත්‍යව දකින්නේ නැහැ මොකද අනිත්‍යව අපේ දර්ශනපතෙන් ඈත් වෙනවා ඊට පස්සේ දෙයියනේ මම මේ මෙච්චර ආසාවෙන් තෝරාගත්ත එක වෙනස් වුණා එතකොට ඒක සංස්කාරයක් වෙනවා ඒ සංස්කාර දුක පිණිස හේතුනවා මම හිතනවා දැන් අපිට වෙලා නැති නිසා මම වෙලා ගන්නම් හෙට සරුවචනාංශේ මතක් කරනවා මිනිස්සේ බොහෝ දේවල් දී ඇති වෙලාවක තේරීම සඳහා පාවිච්චි කරන උපමාන ටික ලෝකෙම මිනිස්සුයෝ දැන් මේ මේ මේත විශාල පිරිසක් ඉන්නේ. ඒ පිරිසින් මේ මට මෙයා රුචි මෙයා අරුචි කියලා අපි යම් විදිහට වර්ගීකරණයක් කරනවානේ. දැන් අපි පාට ගත්තාම මම මේ පාටට කැමතියි. මම ශබ්ද ගත්තා මේ ශබ්දට කැමතියි. මේ ගඳට මේ රසට මේ පහසට කියලා අපි ඕකනේ සැප කියලා ගන්නෙ. අන්න මේ තේරීමක් කිරීම සඳහා ගන්න කාරණා පහයි ලෝකේ තියෙන බුදුහාමුදුරගේ සර්වඥතා ඥානය අනුව ඒක චංකි සූත්‍රයේ ලස්සන බුදුහාමුදුර සඳහන් කරලා තියෙනවා. මහනි මේ ලෝකේ ඕනම කෙනෙක් ඇති හැටිය බාර ගන්න නැතුව මේ මේකට විසරක් මේ කැලල මට ඕනේ කියලා කියන්නේ සද්ධාව, රුචිය, අනුස්සවය, ආකාර පරිවිතක්ක සහ ditthi නිජානක්ඛන්ති කියන සද්ධාව නිසා මේක මම සද්ධා කරනදී අරක සද්ධා කරන නෙවෙයි කියලා අපි සද්ධාවෙන් සද්ධා නොකරන දෙයට අස්වානවා. ඒක අපිට දකින්න බෑ. ඒක අපි හිතනවා ඒවා මෙහෙරටික් එහෙම නැත්නම් ඒවා කියවන්න යන්න එපා හොඳ නැහැ කියලා. ඕක හුඟා කඩුයි බුද්ධ ආගමේ. මං කියන බුද්ධ ආගමේ නම් තියෙනවා බුද්ධ ධර්මයේ ඕක නැහැ. බුද්ධ ආගම අනුව අනිත් හැම ආගමකම කියලා තියෙනවා මේ මේන් පිට කියන්න එපා. මේක තමයි සද්ධාව. ඊගාට රුචිය කියලා එකක් අපිට තියෙනවා. ඒ රුචිය නිසා රුචි දේවල් අපි හරියට මහන්සිලා ගන්දරවල තැල්ලා ගිලා ඉඩම් මිකුණා රුචිය තෝරනවා. ඒකත් දේවල් තේරීමට පාවිච්චි කරනවා. අනුස්සතිය කියලා කියනවා ගුරු පරපුරෙන් අපිට අවිල්ලා කියලා තියෙනවා. ඕක යකා මේක දෙයියා කියලා. ඉතින් යකා අයින් කරනවා දෙයියා ගන්නවා. දැකලත් නෑ අහලත් නෑ අර අනුස්සතිය. ඊගාට ආකාර පරිවිතක්ක කියලා තර්ක කරනවා අපි. තර්ක කළා මේ මතේ හරි මේ මතේ වැරදි කියලා කොච්චර දෝ නටනවා. හැබැයි හොඳටම දන්නවා තර්කෙන් දිනන එක සත්‍ය නෙවෙයි කියලා. ඒත් ඉදි තර්ක කරනවා. ඊගාට දිට්ඨිනී ඥානකන්ති කියලා අපි බැසගත්තු දෘෂ්ටි වගේක් තියෙනවා. ඒ ගැන කතා කරන්න දෙන්න එපා. මම ගැන තීන්දුවයි. ඉතින් ඊට පස්සේ සාකච්ඡාවක් නැහැ. මෙන්න මේ කාරණා පහ තමයි බුද්ධ ආගමෙත් පාවිච්චි වෙන්නේ නමුත් ਸਰවඥාන්සේ සඳහන් කළා තියෙනවා මේ සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිට්ඨි නිචානකන්ති කියන මේ දේවල් වලින් තමයි අපි ඇත්තට මේ ජීවිතේ මගේ මගේ නොවන දේ කැමැත්ත අකමැත්ත දේ ඇති කරගන්නේ ඒ සද්ධාවෙන් තේරුවත් රුචියෙන් තේරුවත් අනුස්සතියෙන් තේරුවත්, ditthi නිජානකන්තයට ගියත්, ආකාර පරිවිතක්කට ගියත්, උඹ දිනලා තෝරගන්න දේ තුල සත්‍ය නැති වෙන්න ඉඩ තියෙනවා කියලා බුදුහමෝ භයානක අනුතරණ කිව්වක් කරනවා. උඹ හොඳ නැහැ කියලා ප්‍රතික්ෂේප කරන දේ තුල සත්‍යය තියෙන්න පුළුවන්. එහෙමනම් අපි දිනනවායි කියලා කියන්නේ මොකද්ද? කිසිසේත්ම සාතිකයක් නෙවෙයි. අපි තිබුණටත් වැඩිය මනස පටු කර ගැනීමක්. අන්න ඒකට ඉතාම සාර්ථක කරන්නේ මේ සංස්කාර හරහා. සංස්කාර කවදාහකත් විඥාණයට එන දේ පෙන්වන්න දෙන්නේ ආස්වාද ප්‍රසවාසය දිහා බලනකොට ගොරෝසු ආස්වාදය හොඳයි සියුම් එක හොඳ නැහැ කියලා කියනවා ඈත තියෙන ආස්වාදය හොඳ නැහැ ළඟ තියෙනක හොඳයි කියනවා එහෙම නැත්නම් ඇතුළත දැනෙන ආස්වාදය හොඳයි පිටතට ගියොත් හොඳ නැහැ කියලා හිතනවා ආසස ගොරෝසුට මැද ටික පේන ටික විතරයි හොඳ එන්නේ ඉස්සලා බලන්න එක ඒක ඕනේ නැහැ. ගියාට පස්සෙත් ඒ ගියාට පස්සේ හරි ගෙවෙනව බලනවා ඒව නෑ. වගේ අපිට දී ඇති ආසස ප්‍රසාසයේ 11 ආකාරයකින් සංස්කාර ධර්ම පෙන්වන්නේ පහයි. ඊතුරු හයම වැරදිලා භාවනාව කැඩිලා සතිය කැඩලා කියලා අපි තිකස්සනවා. ඒ නිසා කවදාකවත් ආසස ප්‍රසාසයේ 11 ආකාර දැකගන්න ලැබෙන්නේ නෑ. මොකද මේ සංස්කාර පැහැින වෙන හින්දා. එයා පැනලා කියනවා අද බුද්ධ පූජාවට මේක එපා. මේ මට එම්බිරිසාව. ඒක නිසා අපි ආනාපානිය අර අකමැති පැති වගේක් තියෙනවා. ඒක සද්ධාවට අහුවෙලා නැහැ, රුචියට අහුවෙලා නැහැ, පොතේ වතේ නැහැ, මොකක් කරේ නිසා. නිසා කොච්චර ආශස්වසකට ටික දකින්න. දකින්න නැති තාක්කල් අපිට අඩු ගානේ මූල කර්මස්ථානේ ඇති ඇති දකින්න බෑ. අන්නේ සකස් කිරීම ඒකට කියන්නේ සංස්කරණය කියලා. මේක තමයි සංස්කාර සංඛාරස්කන්ධේ කරන්නේ අපි හිතනවා ඒක අපි වෙනුවෙන් විශාල කෘත්‍යයක් කරනවා කියලා. අපි වෙනුවෙන් තෝරනවා කියලා. මොකද කරන්නේ? ඇත්ත සමස්තය ප්‍රකෘති වශයෙන් පෙන්වන්න දෙන්නේ. ඒක නිසා මේ හැඩ වැඩ ගන්නලි ආලවට්ටම් තියෙන දේ තියෙන විදිහට කියන්න තෝ පාවිච්චි කිරීම නිසා අපි කරගන්න දේ හානිය කවදාකවත් ඉතින් අපි හිතන මේ අපේ නිර්මාණශීලීත්වය නිසා අපි මොකටද මේක හැඩ වැඩ කරයි කියලා. අපේ ප්‍රගති කතිය නිසා අපි වඩා හොඳ කැලල තේරුවයි කිය. නමුත් වෙන්නේ මොකද්ද? දැන් අපි සාමාන්‍යයෙන් මේ ලෝකේ දන්න දෙයක් තමයි ওই රිලව වඳුරක් ගෙඩියක් හම්බෙච්චාම ඌ පොත්තේ ඉඳලා කනගෙන යන්නේ. මිනිහා පොත්ත ගලවලා කන්නේ. ඌට කැන්සර්. ඊට පස්සේ පොත්ත විතරක් හදලා බනනා ෆයිබර් කියලා වෙනම විකුණනවා. පොත්තේ තියෙන ෆයිබර් ටික ගන්න ටැබ්ලට් එකක් හදලා ෆයිබර් නැති වෙනවනේ. පොත් අරලා නිකන්නේ. ඇපල් ෆයිබර් ඉතින් වඳුරෙකුට රිලෝඩ් කැන්සර් නැහැ. මොකද උ දීපු ගමන් කනවා. උ කන්න පටන් ගන්නකොට පැංගිර ටිකයි, තිත්ත ටිකයි පොත්තෙන් පටන් අරගන්නේ. ඉතින් අපේ අම්මා ඉන්න කාලේ කියනවා උද්දට කනකොට උඩින්ලා පල්ලෙහාට කාපන්. පැපෝල් කැල්ලක් කනකොට උඩින්ලා පල්ලෙහාට කාපන්. අම ගෙඩි යටින්ලා උඩට කාපන්. ඒකනේ මුළුවේකම කනවා. අපි එම නෙමෙයි කරන හොඳම කැල්ල කාලා අර විසි කරන්නේ මොකද්ද? ජීවිතයට අදාළ බේත් ටික. ඒක ලියවල පොලිමේ යනවා දොස්තර හම්බ වෙන්නේ මේ ඩයබටික්ස් ප්‍රෙෂර් ගෙදර ගිහලා ආයෙත් කන්නේ අරකමයි. ඉතින් ඒ වගේ අපි හිතනවා ඒක මේ ෆුඩ් සයන්ස් කියලා. මේ ආහාර විද්‍යාව, පිස්සු විද්‍යාව වගේ කියන දෙයක් ආවට මොකක්වත් නැහැ. එහෙමනම් ඔය රිලවුන්ඩ වඳුරන්න වෙනම පොලිමක් තියෙන්න බෑ කැන්සර් වලට හොස්පිටල් එකේ. එක එක්කත් ලෙඩුත් නැහැ. ඒ රිලවුන්ට දොස්තරලා වෙන තරම් පිස්සුවකුත් නැහැ. ඒ නිසා මේ ඇති හැටිය ප්‍රകൃතියට යන්නේක තමයි මහානකම කියලා බුදුහාමුදුරුවෝ පෙන්වුවේ. කැලියට ඵලයන්. ඉහිලෝයි තියෙන වතුරත් එක්ක තියෙන හොරගත් එක්ක තියෙන ගහේදී කාගෙන හිටපන් මොකක්වත් වෙන්නේ නැහැ. දැන් මේ නව තාක්ෂණය මොකද්ද කරලා තියෙන්නේ? එහෙම නැත්නම් මේ යටිතල පහසුකම් වලින් අපි මොකද කරන්නේ? අර ඇපල් ගෙඩිය කොත්ත ගලවලා දාන එක. කෙසේ ගෙඩිය කොත්ත ගලවලා දානවා. පකොල් ගෙඩියක පොත්ත කනවද කවුරක්වත්? පැපෙන් කියලා ඊට පස්සේ කොච්චරක් වියදම් කරනද වෙනම දිරවන්න ගන්නද? පැපෙනේ මේ සම්පූර්ණ මස් දිරවීමේ අවශ්‍ය කරන එන්සයිම් එකේ තියෙන පොත්තේ. ඒ නිසා අපි අම්මලා ගන්නේ මස් වෙනකොට කකුල් කැල්ලක් දාන්න. ඒක පොත්ත ගලවලා දැම්මම පස්සේ මොකද්ද ඔක ඇති වෙන්නේ? අනිත් වගේ මේ ඇත්ත ඇති හැටි මේ තියෙන විදිය බාර ගන්න බැරුව අපි කරන ඕන මාන වට්ටමක් වේවා ඕන සකස් කිරීමක් වේවා මේවට මේ සමාජයේ කිව්වට මේක නිර්මාණශීලීත්වය සහ ප්‍රගතිය කියලා බුදුහමසොන්න බේනවා මේ මිනිස්සයා තමන්ට අත්‍යවශ්‍ය කොටසම ලොකු දැනුමක් කියලා අයින් කරලා අර කුණු කන්දලේ කාලා අර තිරසම් මට්ටමේ ඉඳලා මෙහාට ඇවිල්ලා ලැබිච්ච දැනුම මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ හෝල්ස් හෝල් ෆුඩ් මොකද්ද මන් දන්නේ ඕ සම්පූර්ණ ආහාරය ගන්නවනම් තඹපු ආලේ බතයි මේ අනික් බත බතේ වෙලාගෙන නිවුඩ නැහෙනේ තඹපු ආලේ නිවුඩ ඇතුළට ගියාට පස්සේ ඒක විශේෂ ආහාරයක් තියෙනවා අන්නේ වගේ ස්වභාවික දෙයට යන්න දෙන්නේ නැතුව අපි මේ වනසන දෙයට අපි තම තාක්ෂණයේ කිව්වට ඕක මේ සංස්කාර ස්කන්ධයේ විසින් මානවයත් එක්ක දිගටම ආපු දෙයක්. අපිට කවදාකවත් තියෙනදී ඇති හැටියට කැමති නැහැ. ඒක Tamange තාලට හැඩගස්ස ගන්න ඕනේ. ඒ හැඩගස්ස ගත්ත ගමන් ඒ Tamanට අදාළ දුක් ටික Tamanට අදාළ චිත්ත පීඩා ටික තමයි සකස් කරන්නේ. අපි කවදා හරි ආස්වාද ප්‍රසවාසයේ එන විදියට මුහුණ දුන්නොත් නැත්නම් භාවනා කරනකොට එන උණුසුම සිසිලස කම්පන චංචල ගතිය වලට කිසිම වර්ගීකරණකින් තොරව අනුංගෙ දෙයක් වගේ මේක බලන්න බලන්න එක චිත්තක්ෂණයකද මොන තරම් සෑහලුවද හිට වෙන්නේ. ආන්නේ ඒදී මේ අවුල් කරන මේ සංස්කාර තන්නේ කර විඥානේ පාලනය කරනවා. විඥානේ නෑ හැම තොරතුරම ෆිල්ටර් වෙලා එහෙම නැත්නම් පෙරහනකට ලක් වෙලා යන්නේ පෙරහන සංස්කාර. ඒ නිසා මේ සංස්කාර ස්කන්ධය දැනගන්න නම් අපි මේක අනුංග දෙයක් විදිහට බලන්න ඕනේ. පූර්ව නිගමන වලින් තොරව බලන්න ඕනේ. සතිය කියලා සෑම දෙයකටම සමාකාර සමාකාර දර්ශනයක් ඇති කරගන්න ඕනේ තෝරන්න එපා. තේරීම අර අනිවාර්යයෙන්ම තෝරගන්නේ දුක. සියල්ල එන්න ඇරියොත් ඒක හැම වෙලාවෙම කරන්න පුළුවන් දෙ කියන ප්‍රශ්නේ එනවා. නමුත් මේක පරිශන මට්ටමින් කරත හැකි. සියල්ල එන්න ඇරියොත් එතන එකක් සාතිකයි ආතතිය නෑ. අසහනි නෑ. සියල්ල එන්න දුන්නොත් ඕනම චිත්තක්ෂණයක ආතතිය නෑ. අපි කරලා තියෙන අර කොටසක් අරගෙන ඒක මගේ රුචිය, ඒක මගේ මනාප, ඒක මගේ ශ්‍රද්ධාව කියලා මිරිකලා අල්ලගෙන ඊට පස්සේ ආතතියකට යනවා. ඒක නිසා අපි ඊයේ විශේෂයෙන්ම ධර්ම සාකච්ඡාදී මතක් කරපු විදිහට විඥාණයෙන් පරිබාහිරව මේ චෛසික වලට ඉන්න පුළුවන්ද? එහෙම නැත්නම් නාම ධර්ම කියනකොට ඒ නාම ධර්ම කියනකොට අනිවාර්ය විඥානෙ ඉන්න ඕනද කියන එක තේරෙන්න නම් මෙන්න අමරූපච්ච විඥානං කියන දේ දකලමදී ඒක තියෙන ජවයේ ආවට පස්සේ ඒ වේගය හරහා ඒ ජවයේ හරහා ඒ වටා පිටාවේ ගොඩනගෙන ඒ විද්‍යුත් චුම්බක ශේස්ත්‍රය කැලිවෙන් කෙරුවට පස්සේ දකින්න බෑ. ඒකේ ජවයේදීම විතරයි පේන්නේ. ඒ නිසා සරුවචන සඳහන් කරලා තිනවා මට මේකට නිදර්ශනයක්වත් දෙන්න බෑ කියලා. නමුත් යෝගාවචරයට ඒකට කියාපාන්න බැරි වුණාට භාවනා කරගෙන කරගෙන කරගෙන කරගෙන යනකොට ඒ සති සමාධි හොඳටම එල්ල වෙලා විශේෂයෙන්ම ඒක මම මේ අවධාරණය මතක් කරනවා ගත්ත අරමුණ ආරම්මණය ගෙවිච්ච වෙලාවේ ලිංග ගෙවිච්ච වෙලාවේ ආකාරය ගෙවිච්ච වෙලාවේදී ඒ රූප ධර්මයන්ගේ ලීන භාවය, සංගවිච්ච භාවය එනකොට නාම ධර්මයන් රඳන්න බැරුව යනවා. අන්න ඒ දෙක වෙනකොට තමයි විඥානයේ ප්‍රතිෂ්ඨාව නැති වෙලා යන්නේ. අපි ඒකට අභීතව මූණ දෙන්නයි මේ සංස්කාරවල තියෙන භයානක මේ නපුර එහෙම නැත්නම් නාම රූප විඥාන දෙකේ තියෙන අතිනත ගන්න ස්වરૂපය පිළිමද දැනුමක් ඇතුව චින්තාමය ඥානයක් ඇතුව උන්නෝග සීතල වෙන්න අරින්න ඕනේ. හිතල ඇරියට පස්සේ තමයි තේරෙයි මේ විදිහේ ප්‍රයත්නයකින් තොරව මේ වගේ දැනුමකින් තොරව අපි ගත කරන සාමාන්‍ය ජීවිතය අපිට කවදාකවත් ඒක තේරුම් ගන්න බෑ ඒක හරියට කියනවනම් වැඩ කරන ජෙනරේටරයක් විනාඩියට 1500ක වාරයක් කරකෙද්දී අපි ඒක හදාරන්න හදනවා වගේ කරන්ට් එක වැදලා නතර වෙනවා මේ මැෂින් එක නතර කරන්න නම් මැෂින් එක හදාන්න මැෂින් එක නතර කරන්න ඕන මොකද මේ 230 කරන්ට් එක එනවා 1500ට කරකිනකොට අනිත් එක කෑම් එකක් වැඩ කරනකොට දකින්න බෑ 1500 1500ට වැඩ කරනකොට ප්‍රතිරෝධයක් පේන්නේ වලාකුලක් වගේ වෙලාවක ඒ නිසා ඒක වැඩ නතර කරන්න ඕන නතර කරුවට පස්සේ දැනුමින් යුක්තව කෙරුවොත් හැම වෙලාවෙම එන්ජින් එක නතර කරලා කියන්න ඕනේ ඊට පස්සේ වැඩ කරනකොටත් හිතා ගන්න පුළුවන් මෙන්න මෙහෙම වැඩ කරන්න කියලා. ඒකයි මේ පටිච්චසමුප්පාදයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය පටිච්චසමුප්පාදේ දන්නේ නැත්නම් මේ හේතුම අපි වග වෙනවා. බුදුහාම කියන මේක උඹ කරපු දෙයක්වත් නෙවෙයි. නයිදං අත්ත කතම් බිම්බං පරං කතම් නෙවෙයි නයිදං පර කතම් අගහං හේතුම් පටිච්ච සම්භූතං හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ හේතු බංගා නිරුජ්‍යති. ඒක වෙනකන් ඉවසගෙන හිටපන්. ඒ ඉවසීම තමයි ඇත්තටම ඔක්කොගෙම නැත්නම් අපි කියන ගත්ත පදේ හැටියට කියනවා සංස්කාරයන්ගේ උපේක්ෂාව තමයි අන්තිම ඉහළම දේ. ඉතින් මේකට මම අපි කියනවා අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම, මධ්‍යමාවත, ආර්ය අෂ්ටාංගික මාර්ගය හැමදේම කරන්නේ මේකෙන්. ඒ නිසා අපි මේ කරගෙන යන වැඩවලදී මොහොතක් මොහොතක් පාසා අපි කොච්චරක් ඒකට ළඟ වෙනවද කියලා නම් කියන්න බෑ. මොකද යාට තේරෙන්නේ නැහැ. ඔව් කවදාරි ලං වෙච්ච දවසේ තේරේ ඒ වැඩි රාශි හරහා තමයි තින් ඇවිල්ලා තියෙන්නේ. එතකොට සතුට වෙනවා. ඒ කරපු ආයෝජනය ගැන. ඉතින් ඒ වගේ ඒ ප්‍රතිඵල ලබන්න ඉස්සර වෙලා ඒ වැඩේ කරන එක්කනට කරගෙන යන වැඩේ සාධාරණීකරණය කිරීමක්, අගේ ආඩම්බරය කිරීමක් බනහනකොට සිදු වෙනවා. ඒ නිසා අද ධර්ම දේශනාවත් තම තමන් මේ කරගෙන යන වැඩවලට සාධාරණීකරණය කර ගැනීමට ශ්‍රද්ධාවාදී දේවල් වඩා ගැනීමට ධෛර්යය වඩා ගැනීමට සතිය වඩා ගැනීමට සමාධි ප්‍රඥා වඩා ගැනීමට ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නතර කරනවා ශිළු දිනාටම තනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා